අවසරයි සියලු දෙනාටම තෙරුවන් සරණයි අද අපි දෙවෙනි දවසේ දෙවෙනි ධර්ම සාකච්ඡාව නැත්නම් පොදු කමඨාන් සුද්ධ කිරීමේ වැඩපිළිවෙල අපි මේ වගේම ලිඛිත ප්‍රශ්න වලින් සතිವಾರය ආරම්භ කරමු කාල වේලා ලැබුණ පරිදි සභාවට තියෙන ප්‍රශ්න තියෙනවා නම් ආරාධනා වෙමු සාදර වෙමු පස්සේ අපි දුමින්දගේ ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට අවසරයි ස්වාමීන් වහන්ස. පළවෙනි ප්‍රශ්නය. ගරු ස්වාමින් වහන්ස පරයන්ක භාවනාව. පරයන්ක භාවනාවට ඉඳගත් සැනින්ම ශරීරයේ ඉරියව්ව දෙසට සිත පිහිටුවෙමි. ටික වේලාවකින් ශරීරයේ දැනීම් වේදනාවක් බවට පත්වේ. මුළු ශරීරයම තුවාලයක්සේ දැඩි වේදනාවක් දැනේ. එම වේදනාව දෙස ඔහි බලා සිටින්නට හැකියාවක් සමහර අවස්ථාවලදී ඇත. එසේ බලා සිටින විට වේදනාව අඩු වී සුවදායක ස්වභාවයක් ඇතිවේ. එක පර්යංකයකදී කිහිප වතාවක් මෙය සිදුවේ. මේ සතියේ දියුණුවක් හා වේදනාවේ ඇති අනිත්‍ය ස්වභාවය කියා මට සිතේ. මා තවදුරටත් මේ දෙස බලා සිටීමද කළ යුත්තේ. කරුණාවෙන් පහදා දෙනමින් ඉල්ලා සිටිමි. පරියන්කේදී නෙවෙයි ඇත්තටම අනිකුත් ඉරියා බලවදී වුණත් මේක බලහන් හිටියොත් සක්මන් කරන වෙලාවේ එහෙම නැත්නම් Taman තනියම කටයුත්තක් කරන වෙලාවේ අපි මැරලා නැති බවට හැම වෙලාවෙම ශරීරයේ සංඥාවක් තියෙනවා. ඒ තියෙන සංඥාව වේදනාවක් තමයි. ඒක නිසා අපි ඒක නොදැනී ගියොත් ඒ මරණ මම මැරලා නැහැ කියන එක නොදැනුවොත් ඒක ලොකු ව්‍යසනයක්. දැන් නිතරම ඇඟෙන් සංඥාවක් නිකුත් වෙනවා මම මැරෙලා නැහැ. මට නිින්ද ගිහිල්ලා නැහැ. මම සීමුර්ජා වෙලා නැහැ කියලා. ඉතින් මේ පණිවිඩය අපි සතිමත් වුණත් නැතත් සිද්ධ වෙනවා. ඉතින් අපි සියලු වැඩ බහා තබලා මේකටම හිත දාගෙන ඉන්නකොට ඒ කියන්නේ වර්තමාන මොහොතට එළිබිලා ඉනකොට අපිට තේරෙන පටන් අර ගන්නවා ඒන සංඥා එකක්වත් ප්‍රියමනාපෙව නෙවෙයි. මේ මම ජීවත් වෙන බවට මම නිින්ද ගිහිල්ලා නැති බවට මට ක්ලාන්තලා නැති බවට එන සංඥා මේ සංසාරේ ධරතේ කියලා කියනවා පරිලාහේ කියලා කියනවා. ඒක දැරි ඒකට කියනවා burning and torturing කියලා. ඊතරම දැවිල්ලක් තැවිල්ලක් තියෙනවා. ඉතින් ඒ නිසා අපිට ඒක බලන්න වීම හරි කාලකන්නිකමක් හරි කම්මැලි. ඒ නිසා අපි අනුන්ගේ දේවල් බලනවා ඊයෝ බලනවා හෙටයෝ බලනවා කොහොම කරත් ඔය ඊයේ හෙට අනුන්ගේ අතන තියෙන චිත්‍රය ඇඳලා තියෙන්නේ මේ ධරතේ තියෙන canvas එක උඩ. ඉතින් මේ තියෙන්නේ ඔක්කොම පැත්තක දාලා මේ canvas එක දිහා බැලුවා නම් ඒක හුඟක් ලේසි බලන්න පරියන්කේ ඉන්නකොට මොකුත් ක්‍රියාවක් නොකර ඒක දිහා බලහිට බා මේක මේ මේ ෆ්‍රික්ෂන් එකක්. ඒක මේ එම්බරස්මන්ට් එකක්. වෙහරන්ටය. චේතන හැම චිත්තක්ෂණයකම මේක ෆ්‍රික්ෂන් එක තියෙනවා. ඉතින් ඒක හරි බෝරින් හරි මොනොටනස් ඉතින් ඒ නිසා අපි අනුන්ගේව බලනවා ඊයෝ බලනවා අතීත බලනවා කොහොම බැලුවත් මේක තමයි නෝම් එක. මේ තමයි බේසික් ඩේටම් ලයින් එක. ඉතින් අපි ඒකම බැලීම ජීවිතය කරගත්තොත් පරියන්කේ මේක අල්ලගත්තොත් සක්මන් කරනකොටත් පේනවා පරියන්කේ තියෙන දරත පරිලාහ එහෙනම් මේ ටෝචරින් ඇන්ඩ් බර්නින් කියන එක පරියන්කේ තියෙනවා සක්මනේ තියෙනවා. ඉදින්දා වැඩ කරනකොටත් තියෙන ඉතින් සමහරලාට අපිට හොඳ යාළුවෙක් හම්බෙච්ච වෙලාව කෑමක් කන වෙලාවක අමතක වෙනවා පොඩ්ඩකට. අමතක වුණාට ආයෙසරට ඒක normalize වෙච්ච ගමන් අපව වෙනවා. ඉතින් බුදුජානක කියනවා මේකම norm එක කරගෙන මේකමත් එක ජීවත් වෙන්නේ. ජීවත් වෙච්චාම ආය සංසාරේ පතන එකක් නැහැ. කොහේ ගියත් මේක තමයි තියෙන්නේ. ඒ නිසා ඒ දරත පරිලාහ ඒ දැවිලි තැවිලි සාමාන්‍ය කරගෙන බාර ගන්න කියනවා පැමිණි දුක් පැනිටයි කියලා. ඉතින් ඒක කරන්නත් ප්‍රයෝගයෙන් කරන්න ඕනේ. එහෙම නැත්නම් ලෝකයා හිතන්නේ ඒක කාලකන්නිකමක්, වැරදිල්ලක්, පෙරදිල්ලක්. එහෙම නැත්නම් මේ පසුබෑමක්, හීනමානයක්, ආත්ම නිෂේධනයක් කියලා. නෑ ඒකට මුණ දෙන්න පුදුමාකාර ආත්ම ශක්තියක් ඕන. අපි මේ කරන ඔක්කොම කරන්නේ ඒකෙන් පැනලා යන්න escapism. ඒ escapism කොහෙ ගියත් ආපහු මේකටම එන්නේ. ඒ නිසා මේකට සූදානම් වෙච්ච දවසේ පේනවා මේ අනිත් ඔක්කොම පුංචි తాවකාලික දේවල් මේක නම් අනිවාර්යයෙන්ම ඇත්ත. හදාතනික ඕකටයි දෙන්නේ. අන්තික ඔය තියෙන 10 15 මොන්නම තාලෙන් බැලුවත් ගෑනු පිරිමකමක් නැහැ. මොන්නම තාලෙන් බැලුවත් බාලය වැඩි මහල්ය නාකිය කියලා ප්‍රශ්නයක් නැහැ. උගත් නුගත් ප්‍රශ්නයක් නැහැ. පොසත් දුප්පත් ප්‍රශ්නයක් නැහැ. මොන જાති තියෙන ඕකට හුඟව පරිබාහිරව. මේක තමයි human rights. මේ තමයි මානවගේ අයිතිවාසිකම. ඉතින් ඔකත් එක්ක ජීවත් වෙන්න ගියා නම් අපි දන්නව නලවන්න පිනවන්න ගියොත් තේරුමක් නැහැ. ඔකත් එක්ක ජීවත් වෙන්න නිසා මේක තමයි norm එක. අනිත් වෙලාවට තියෙන්නේ abnormality එකක්. අපි මේ thrills and frills and එහෙම නැත්නම් මේ pleasure principle කියලා කියන්නේ utterly abnormal. මේක තමයි නෝම් එක. මෙන්න එක පිළිගන්න කට්ටියත් එක්ක ඉන්නවනම් කියනවා සත්පුරුෂයොත් එක්ක ඉන්නවා සද්ධර්මයත් එක්ක ඉන්නවා සත්‍යයත් එක්ක ඉන්නවා කියලා. ඒ නිසා පුළුවන් තරම් බලන එක පරාදයක් නෙවෙයි. මේක තමයි ස්වභාවේ ප්‍රසිද්ධියම කියන්නේ. වනවන්න යන්න එපා. ප්‍රසිද්ධියම කියන්නේ සදාකාලික තියෙන දුකේ තියෙන. බුදුහාමුදුරුවෝත් ඔතනමයි ඉන්නේ. අය බුදුහාමුදුරන් කියලා වෙන මොකක්වත් නැහැ. දේවදත්තත් ඔතනමයි ඉන්නේ. අබෞද්ධයත් ඔතනමයි ඉන්නේ. බුදුරජාණන්සේ විතරක් මේක පරම සත්‍ය විදියට ප්‍රසිද්ධ කරා. දුක්ඛාරය සත්‍ය. පරිඤ්ඤයහත් පසීම දරගන්නේ. ඉතින් මේක නැති කරන්න අපි নানা ආකාර දේවල් කරලා තියෙනවා. අපි අත්තම්මල මුත්තම්මලත් කරලා දෙනවා. එක එකක් ජයගත්තේ නැහැ. මේක බාරගමු. මේක බාර ගැනීම කිසියෙත් පශ්චාත්තාවයක් නෙවෙයි. මේක ප්‍රතිපදාව. මේක බාර ගන්න නම් දැනගන්න ඕනේ. ඔය දුක පටන් අරගත්තත් ඒකේ නිමාව සැපක්. තැප පටන් අරගත්තොත් ඒක නිමාව දුකක්. නිසා දේවල මුනත බලන්න එපා. පට ගන්න පැත්ත බලන්න එපා. සමුදේ බලන්න එපා. ඕනම දෙයක් නැති වෙන පැත්ත බලන්න. මේ දාට සියල්ලම සමානයි. හට ගන්න පැත්තේ තමයි විචිත්තත්වයේ තියෙන්නේ. පංගු peeru තියෙන්නේ. බෙදුම් තියෙන්නේ. ඕනම දෙයක ගෙවෙන පැත්තේ එකම රසයයි විමුක්ති රසයයි. තරොචන්සෙ පෙන්වන මොහොතේ කොයි තැනට ලුණු දිය ගාලා බැලුවත් ඇඟිල්ල ගහලා ලුණු රසය තමයි. ඒ නිසා ඕනම දෙයක් ගෙවෙන තැන බලන්න විමුක්තිය තියෙනවා. ඉතින් අපිට මේ පිස්සුවක් ඇද්දලා තියෙන හට ගන්න පැත්ත බලන්න. ඉතින් ඒ තාක්කල් අපි වර්ග ભેද වලට වැටෙනවා. ගෙවෙන පැත්ත බලන්න. ඒකට දුකෙන් බඩගත්තා සැපට යනවා. සැපෙන් බඩගත්තා දුකට යනවා. දෙකේම තියෙන්නේ චපල ගතිය. විශ්වාස කරන්න බැරි ගතිය. ඒ නිසා මේක ඉදින්දා ජීවිතේ හැබෑනි වහන කරගන්න. රියල් හෝම් එක කරගන්න. අමාරුයි. මොකද මේ ලෝකේ තියෙන අනිත් පැත්තට අපි ඇසුරු කරන අය ඉන්නේ අනිත් පැත්තේ. ඒ කටියට වලින් සැපයි. ඒත් මේක නම් යථාර්ථය. මේ යථාර්ථය පිළිගන්න ඈත් එක්ක ඉන්න පිළිගන්න ධර්මයක් පිළිගන්න ඒකට අනුග්‍රහකරනද එතකොට ඒක සඳහා කිසියම් දෙයක් පිටින් අවශ්‍ය කරන්න තියෙන්නේ තියෙන දේ බාර ගන්න එකයි ඒක සමාදන් වෙන එක විතරයි. සමාදන් වෙන්නේ නැත්තේ ලෝකයා හිතන එක පරාජය බාර ගැනීමක් කියලා. පසුබෑමක් කියලා මම කියනවා පැහැදිලිවම නැහැ. ඒක කරන්න තරම් අපිට පෞරුෂත්වයක් නැහැ. ඒක කරන්න තරම් අපිට විශ්වාසයක් නැතිකම නිසා අපි මේ වෙන වෙන ඒවා දාන්න හදනවා. හරියන්නේ නැහැ. ඒ නිසා මේ තියෙන தත්ත්වයක් එක්ක මේක බහුලීගත කරන්න. මේ දේ වැඩි කිටලා මේක මම හොයාගත්ත නෝම් එකක්. ඒ නෝම් එක ජීවිතයට ආදේශ කරගන්න පුළුවන් තරම් ජීවන රටාව සම්මා වාචා වචන ස්වභාවය සම්මා කම්මැතිකම් කරන කියන දේවල් මේකට හැඩ ගැහෙන විදිහට හදාගන්න. ඒ දේ හදන්න તો කවදාත් මේකට උිටෙහා යන්න බෑ. හොඳයි. ඒ ප්‍රශ්නේම දෙවන කොට ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව. සක්මන් කරද්දී යටිපතුලේ දැනීම දෙසට සිත ඉබේම වාගේ ගමන් කරයි. යටිපතුලේ දැනීම දෙසට සතිය පවත්වමින් දිගටම සක්මන් කරමි. ටික වේලාවක් මෙය කරන විට ශරීරය ඉතා දුර්වල තත්වයකට පත්වන බව දැනේ. ශරීරයේ ඝන ස්වභාවය නැති වී කඩාගෙන වැටේ යයි සිතේ. මෙසේ සිතුවන විට සිතට බයක් දැනි නැවතත් සිතුවිලි වලට සිත ගමන් කරනවා. මෙම ස්වභාවයට මා කෙසේ මුහුණ දිය යුතුදයි කරුණාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා. මේ වගේ තමන් කරගෙන කරගෙන යනකොට පාලනෙන් තොර වෙනවා. වැක්කිරෙන්න වටන් ගන්නවා. එහෙම තියෙද්දිත් කරන එක තමයි දෙයිය බ්‍රහ්මේ වඳින්නේ. හොඳටම දන්නවා මේක කරගෙන යනකොට මට පාලනයක් නැතිව. නිකන් මේ ඇඟ වැලමැදුලක් වගේ වෙනවා. වැක්කිරනවා. ඒ තියෙද්දිත් කරන එක. නමුත් මේ කෙනාට වාර්තා කරන්න පුළුවන් නම්, නිරීක්ෂණය කරන්න පුළුවන් නම් එහෙම තියෙද්දිත් දිගට සක්මන් කිරීමේ ගතියක් වැඩි වෙනවද? නැත්නම් එනකොටම පැනලා දුවනවාද කියන කාරණා මේකේ ලියවිලා නැහැ. ආන්න මේක වාර්තා කර ගන්නට වෙච්ච දවසේ ආ ජයග්‍රහී පැත්තට යනවා. ඒ නිසා අපි අත උත්සව ගනි උත්සව ගනිමුද මේක ලියපෙකනයි. මගේ ප්‍රශ්නේ තමයි මේ වැලමැදුලක් බවට පත් වෙන බව තියෙද්දි මේකට මූණ දෙන ගතිය වැඩි වීමක්ද තියෙන්නේ නැත්නම් එනකොටම දුවලා පැත්තට බැරිලා පස ගන්න ගතියක් තියෙන්නේ. ඒ චකිත තියෙද්දිත් කරන ගතියද තියෙන්නේ චකිත එනකොටම පස්ස දාලා දුවන ගතිය තියෙන්නේ. එනම් පරාදයි. එන හොම්බෙන් තමයි. දුවල හොයන්නේ කබලේ ලිවට වැටෙලා තියෙන්නේ. දැන් දන්නවා බය නෙමෙයි තියෙන්නේ ඉතල චකිත එනවා. ඊට ඉතල මේ ශාරීරික වෙනස්කම් වෙනවා. අන්න එකට මූණ දෙමින් මූණ දෙමින් අපි ඉදිරියට යනවනම් ඒ අරකෙම මේ thin slicing of time කියලා කියනවා. ඉතාලම පුංචි පුංචි කොටස් වලින් ඔබ සිද්ධ වෙන එක. ඒක හැදෙන් බක්කාලේ පාවෙන්නේ නැහැ. ඒක සිදුවෙන හැටි පේන්න පටන් ගන්නවා. එතකොට ඒක ඉස්ලාම් පේන එක සැරේ වෙනවා අභාග්‍ය සම්පන්න දෙයක් නෙවෙයි. දැන් නෑ. දැන් පේනවා මේක තනි කර ෆිසික්ස් අන්නේ. මේ ජවනිකාට පස්සේ මේක, මේකට පස්සේ මේක, මේකට පස්සේ මේක එක එක එක එක ජවනිකා පේනවා. ඒ පේනදී තත අරින්නේ කරනවා. දන්න හොඳටම හොම්බෙන් යන්න හදන්නේ කියලා. හරින්නේ නෑ. අයියන්දි බයනවන්න මට හැටි මම පෙන්වන්නේ. මෙල්ල තිබ්බා. ළඟට උඩ පන්සිල් මම පන්සිල් බදවා කියනකොටම කපපිය. එක සැරෙන් කපපන් හරිද කියලා අරුණත් අත දික් කළා කියලා. නන බෙල්ල තියලා දෙන එකයි තියෙන්නේ. එම් බෙල්ල තියනවාද වැද්දුම් බණ්ඩ වෙනවද ලොකු බණ්ඩ වෙනවද කියලා මං අහන්නේ. කොහොඩක් කවනවා නංගි. කොහොඩක් කවනවා මල්ලේ වැද්දුම් බඩත් කවන ලොකු බණ්ඩත් කවන. තියපිය. තේනවා අරුණට කියවා මම පන්සිල් බදවා කිව්වට එක සැරේ කපපන්. පීය ගාලා තියාගනි. කියලා ඌටත් ඉන්ස්ට්‍රක්ෂන් එකක් දීලා බෙල්ල දෙන එකයි තියෙන්නේ. කොහොමවත් වෙනවනේ මරණ වෙලාවේ දැන් ඔය ටිකක් කරලා තිබ්බා මරණ වෙලාවත් නිකන් අයිස්ක්‍රීම් කනවා චොක්ලට් කනවා ගාලල්ල රියසල් කරපන් පුළුවන් වෙච්ච වෙලාවේ නැත්තම් එක සැරේ අලිය ගත්ත කැපුවා වැද්දුම් බණ්ඩයි ලොකු බණ්ඩයි වැද්දුම් බණ්ඩ නැහැ ලස්සන කට්ටියට කතා කරලා අයියන්ගේ අපි ඇලේ වල પરම්පරාවේ චි කතායි අප්පච්චිරත් කතායි උඹගේ ප්‍රවයි කයි කියන්නේ අන්සිල්පද බකියෝර් පස්සේ එක සැරේ කප්පා වේගය වැඩි කරොත් අර නිකන් හැලෙන ගතිය වගේ නැති ඒ වගේ මොන වගේවත් හරියනේ එක එක අපිට කරලා බලතයි ඒ කොයි දේ කරත් අපිට තේරෙනවා මේ කය හෝ මේ සබහා ධර්මය අපිට ඕන විදිහට නෙවෙයි තියෙන්නේ ඒක පිළිගන්න තමයි මේ කිවල් දවරයිලා භාවනා කරන්නේ හැබැයි ඒක එනකොට අයියෝ කියලා වපු වතුර ගන්න අයියෝ හරිම තෝකයි පාලනයක් නැහැ මේ ශරීරේ කොහොමඩක්වත් අපි කියන්නේ නැහැ ආ ඉතින් අනුන් ගැන කොමන කතාවක් ඒකේ එන බව දැනගෙන ඉවරලා ඒකට මොන දෙන්න පුළුවන් ලෑස්තිලා ගිහිල්ලා ලෑස්තිලා යන ටික මැදි මොන දුන්න නැති වුණත් කමන ලෑස්තිලා යනවා යනකොට යනකොට පේනවා මේක සිද්ධ වෙන්නේ ක්‍රමයෙන් සිද්ධ වෙන්නේ එක සැරේ විපස්සනා ලෝකේ අහඹයක් කියලා එකක් කවදාකවත් නැහැ විපස්සනා ලෝකේ තියෙන ස්ටේජස් ගන්නකින් යන්නේ ඒක ඕනතරක ක්ලච් බ්‍රේක් අහනවා ඉතින් සිද්ධිය සම්පූර්ණ වෙන්න දුන්නොත් සෝවන් වෙනවා මගේදී ක්ලච් කරොත් අනිත් දවසේ වරේ ගිල්ල මැරිලා ආයෙත් ආත්මයක් කරන් වරේ ඒක කැමතිනම් ඵලයක් ගියාට ආපහු වෙලෙ ඉවර කරන්න. ඒ නිසා බල්ල බල්ල බල්ල මගේ වෙලාව ගන්න සම්පූර්ණ එපිසෝඩ් එකටම යන්න ආරින්. ඊට පස්සේ වෙන මොකක්වත් වෙන්නේ නැහැ. නිකම් බොරු. බොරු සෝබනයි. ඉතින් පොඩ්ඩක් මොන දෙන එකයි තියෙන්නේ ලෑස්තිලා යන එකයි තියෙන්නේ. සක්මන් කරනකොට මේ නිදිමත හැදෙනවා කියපුවාම පරියන්කේ නිදිමත හැදෙනවනේ හිතා ගන්න පුළුවන්. සක්මනේදිත් කන්ට්‍රෝල් කරන්න වැඩුව එහාට පැන වැනෙන්නයි. අඟ කියන්නේ කරගෙන ඕන කරන දේ අහන්නේ තත්තරයපත් වෙනවා. මේ තමයි අනාත්මයි කියලා කියන්නේ. අපිට ආණ්ඩුමට්ටු කරන්න බෑ. ඉතින් ඒකේ ලකුණු පේනකොටම අපි දඟලන්න පටන් ගත්තා. ඒක නිසා මේ පරිේශන කෙරුවත් පෙරදි පෙරදිට තන කෙරුවත් බුද්ධ ආදී උතුමේ වඳිනවලු. බුද්ධ ආදී දේව දේවිය ප්‍රක්‍මේ වඳිනවලු. මේ දැක දැක දන දන තමයි නිෂේධ වෙන තැනකට යනවා. මම පරදින තැනකට යනවා. වර්ධන තැනකට ඒත් යනවා. ඉතින් එක සැරේ නෙවෙයි අපි 10 15 සැරේ නෙවෙයි කොච්චර දෝසර යනවා කියලා කියන්නේ. ඒක තමයි අපි ජීවත් වෙනවා කියලා කියන්නේ. අනිත් හැම එකක්ම escapeism එකක්. ප්‍රශ්නේ නෝඩ පැනලා. ඒ පැත්තෙන් දානවා මෙහෙන් දානවා මෙහෙන් මේක නෑ මොකුත් කෙලින්ම අරගෙන යන එකයි තියෙන්නේ. ඒසයි කරන්න කරන්න මොනවදෝ ක්‍රමසාවිදි අපිට තේරෙන්න පටන් ගන්නවා. මේකට ලොකු තාංශේ තනි වචන කියන්නේ. ඔකට ලෑස්තිලා ඵලයක්. වෙන මොකක්වත්ම ඕනේ නැහැ. මොන ත්‍රිපිටකය ඉගෙන ගන්න ඕනෙත් නැහැ. පාලි ඉගෙන ගන්න ඕනෙකමොත් නැහැ. පරණ පිං ඕනෙත් නැහැ. පරණ පිට තමයි ඉතින් යනවා කියන එක. ලෑස්ති වෙලා ඵලයන් ඕක තමයි තියෙන්නේ. තින්සා ඔට්ටුයි. එන මොන කරාද? අවලාරස දෙන්නම් කියලා මේ මේ කාටද මේ ඇලේපොළ නැත්තනදී ඒ දෙවිනාසිර මොන කරන්නේ? දැන් රජුරු අණ දීලා පත්තිරු පිළලා බලයි. කපා නිකායක කපුවක්. ඒ කියන බොරු ප්‍රබන්ධයක් කියලාත් ඔය කතාව සම්පූර්ණ ප්‍රබන්ධයක් කියලාත් කියන කොහොම හරි අපි කතා වුණයි කියලා ගමු. දෙවින්නාසි බලන් දැනු දරු දෙන්න කවනවා වනේ දාලා පැටිය කොටවනවා. ඒල දෙවින්නාසි ගිනිලා මහ බෝබංගර බෝගම්බර වැවේ ලනුවක් දාලා ගැට ගන්න. අයියෝ කියලා කවුද අපිට දෙන්නේ? අනුකම්පා කරන දෙයක් නැහැ. මේක රාජාණන්. ඒක සතුටේ මුණ දෙනවා කියන එක බයක් නෙවෙයි. ඒක ඇත්තටම වීරත්වයක් කියලා කියනවා. දෛවයට මුණ දෙනවා. මුණ දෙනකොට පේනවා මේ තරුණ වයසේදී අපි ලෑස්තිලා ඇවිදිනකොට ඔහමනම් අපිට පිස්සු හැදිලා අන්ධබා කැරිලා පාකින්සන් හැදිලා ඇවිදින්න ගියොත් කොහොම හිටියේ? හැබැයි එදාට අප්සෙට් එකක් නැහැ කවුරුත් නැහනේ බලන්න. මම යන්නේ. ඒසොට වම තියනකොට දකුණ යන්නේ දකුණු තියනකොට වම යන්නේ. තාච්චියේ බලන්නේ පාත් වෙලා වරෙන්නේ සීයා උළුවත් යැප්පිලා සීයා වැදුන ඩොග් ගාලා කියලා කියන දවසට නෝට අපිට දැන් ඕව කරගන්න කවුරුවක්වත් නැහැ. දැන් මේක දේව තියෙද්දි හැකියාව තියෙද්දි අපි ගිනි වලකට පයින්නා වගේ ගිනි පාගන කෙනෙක් වගේ කරනවා. ඒකට බුදුහාමුදුර හරි සතුටුයි. උන්ගේ ජීවිතේ මැඩ ගන්නවා කියලා. නැත්තම් පැන පැන ඉඳලා අපි කොහේ යන්නේ? ඒ නිසා මේක වෙනවා. ඒ හොඳට බලන්න කොයි තැනකදී වුණත් Taman මේ පූර්ණ මුළු හදින්ම යමක් කරන්න ගියාම ඒක මේ පරණ පින්න හදපු DVD එකක් පෙන්වන එකක්ද කරන්නේ එතන මම යමක් කරනවාද කියලා බැලුවොත් සම්පූර්ණ දෙගිඩියාවක් තියෙන දාව පරණ DVD එකක් පෙන්වන්නේ. අපි කියනවා මම කරනවා කියලා කරන දෙයක් එතන නෑ. කිරෙනවා. ඉතින් ඒකට ලෑස්තිලා යන්න. ඒතර කවදාකවත් මේ බැරි දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ. තව කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එන දෙයට මුණ දෙන්න පුරුදු වෙනවා. මං හිතන්නේ ඒක තමයි අපි දරුවෝ හදනවා නම්, ශිෂ්‍යයෝ හදනවා නම් කියලා දෙන්න තියෙන එකම දේ. ඔය මොනම දෙයක්වත් උඹලට අරසවක් නැහැ. එන දෙයට බොඩි නොලෙජ් එක කියලා එකක් තියෙනවා. ඒක අවුරුදු කෝටි ගාණක් මිනිසයා පරිණාමය තුලින් ගෙනාපේක හැම RNA එක DNA එකම තියෙනවා. ඒක ආයේ කවුරක්වත් කියලා දෙන්න ඕන කමක් නැහැ. ඒක මේ manussත්ව ප්‍රතිලාභයේම ලාභයක්. පොත්වල නැහැ වුණා. පොත්වල තිබ්බොත් වෙන්නේ මේක ඔලොමුට්ටල කරන දෙයක් විතරයි. ඒ එන දෙයට මොන ශරීරයට කියන්නේ බොඩි නොලෙජ් එකට කියන්නේ විදදී කරපම් බලාගෙන කරපම්. බලනකොට එයා කරනවා. අපි මොනවත් කරන්න ඉස්සෙල්ලා ශරීරය කරනවා ගින්නට අත යනකොට ඇදලා ගන්නවා. කරන්ට් එකට වදිනකොට ඇත ඇදලා ගන්නවා. ඒකේ ශරීරයේ තියෙන ඒක ඉන්බිට් නොලෙජ් එක. අන්න ඒක ඒ ෆස්ට් හෑන්ඩ් නොලෙජ් එක වෙන දෙයකින් කොම්ප්‍රොමයිස් කරන්න එපා. අපිට ෆයර් බ්‍රිගේඩින් ඇවිල්ලා කරයි, දොස්තර කෙනෙක් ඇවිල්ලා කරයි, ඒ කවදාකවත් වෙන්නේ නැහැ. ඒකට ඇඟට කියන්න ඕන ප්‍රශ්නයක් කියලා තියෙන මොකද කරන්නේ? එයා දාන්න. 100 100ක්ම දාන්න. මේ මේ කියන අද කියන නොලෙජ් එක නැත්තම් මනුස්සයා මේට හරි දක්ෂයි. අවස්ථානුකූපව වැඩ කරන මේ නොලෙජ් එක නිසා මනුස්සයා ෆෝමියුලාස් හොයවා ඉන්නේ. තියරි හොයනවා. ඒකට බස් එක ගිහිල්ලා. මේ එන දෙයට වුණ දෙන්න මේ ශරීරයට ප්‍රේම කරන්න. මෙයාගෙන් අහන්න ඕන දෙයක් වෙච්චා මොකද කරන්න ඕන කියලා බඩු ෂුවර්. ඒ දේ ප්‍රශ්න විසිකලා අපි යන්නේ. ඊගාපන්. ස්වාමින් වහන්සේ අද දවසේ හිස්තැන අත්දකිමින් භාවනාවේ යෙදුණෙමි. සිතට එන සිටිවිලිවල අනිත්‍යභාවයත් ඒවාට හේතු වන ලෝභ, ද්වේෂ, මෝහ ආදිය නිරීක්ෂණය කළෙමි. සිටිවිලි එන අවස්ථාව හිතේ හිස්භාවය යයි හඳුනා ගතිමි. හිස්භාවයත් සිටිවිලි ඇති අවස්ථාවත් එකක්ම බව දනිමින් සමසිත පැවැත්මට උත්සාහ ගතිමි. සිටිවිලි නොමැතිව හිස් අවකාශයේම සිටින විට එය තව ගැඹුරකට රැගෙන යයි. එය සමාධියක් වැනිය. එහිම තව ටික වේලාවක් සිටින විට තවත් ගැඹුරක් වැනි තැනකට කිහිප වතාවක්ම සිත යනවා තේරුම් ගතිමි. අන්තිම අවස්ථාවේදී සිතට සිතිවිලි චංචල කම්පන ශබ්ද කිසිවක් නැති හිස්ම හිස් ගැඹුරු අවකාශයකී එකම ඉරියව්වක වැඩි වේලාවක් සිටීමට සිත නොදේ. සක්මන් සක්මන ඉක්මනින් එපා වී සිත දිහා බලා සිටීමට සිත් ඇත. සමහර විට ඉබේම කඳුළුආවද හේතුවක් සොයාගත නොහැකිය. තවද මුළු ඇඟම කුඩුවන ආකාරයේ නිරීක්ෂණය වේ. පිටත ඇත්තේ කුඩු ස්වභාවයක්ම පමණි. ස්වාමින්වහන්සේ අනුකම්පාවෙන් උපදෙස් පතමි. අර හිතවිලි තිබුණත් හිතවිලි නැතත් එකයි කියලා වෙන දැන් කෙලස් තිබුණත් එකයි නැතත් එකයි කියලා සතිය තිබුණත් එකයි නැතත් එකයි කියලා සමාධිය තිබුණත් එකයි නැතත් එකයි කියන දේ අඩු ගානේ පරිේශන කරන්න ඕන කියලා හිතච්ච ගමන් පුදුමාකාර ගැඹුරක් එනවා. ඒකේ පේන්නේ එතකොට හිතවිලි නැතුව ඉන්නවා කියලා නෑ හිතවිලි තියෙනවා. හිතවිලි වලින් කෙලසෙන්නේ නෑ. මොකද හිතවිලි තිබුණට කමන්නේ නෑ කියලා එයා එතකොට තීන්දුව කරලා ඉවරයි. ඒකට මේක පුදුමාකාර විදියට ප්‍රත්‍යචිත් පීහකින් බටර් කෑල්ලක් කපුවාගේ කාගෙන බහිනවා. දැන් වෙලා තියෙන අපි හිත වලට රියැක්ට් කරනවා. රියැක්ට් කරපු ගමන් හිත ඔක්කොම නන්නත්තර වෙලා එකිනෙක ඇතුළත ගැටුම හට ගන්නවා. ඒ නිසා මේ මට්ටමට ගියාට පස්සේ සාමාන්‍ය වෙලාවෙ නම් කරන්න බෑ මම පිළිගන්නවා. මෙතෙන්ට ගියාට පස්සේ සංඥා ඇතත් නැතත් හිතවිලි ඇතත් නැතත් කෙලෙස් ඇතත් නැතත් සතිය තිබුණත් නැතත් සමාධිය තිබුණත් නැතත් බොහෝ දුරට සමානකමක් තියෙනවා. එච්චරම තද බල උග්‍ර වෙලා නැහැ. ඒකෝට කියන්න තියෙන්නේ හිතවිලි තියෙන බව තිබුණාට පිළිගන්න බව තිබුණොත් විතරක් හිතවිලි තියෙන වෙලාවේ තියෙන බව දැනගන්න පුළුවන් හිත නරක කරගන්න නැත්තත් කවුත් විතරක් යාට සුසුකම ලැබෙනවා හිතවිලි නැතිවලා නැති බව දැනගන්න. නැත්නම් ඒක දැනගන්නවත් බෑ. මොකද දැනගැනීමත් ওই හිතවිල්ලක් වගේ එකක් නිසා. ඉතින් හිතවිලි තියෙනකොට කියන්නේ හොඳයි කියලා. ප්‍රශ්න නැහැ. මම මෙතෙන්ට ආවට තාම හිතවිලි ක්‍රියාත්මක වෙලා විතික්‍රමණ වෙලා නැහැ. හිතවිලි තිබිච්චාවේ. එතකොට හිතවිලි තියෙන බව දැනගන්න යම්ම කම්පනයක් චංචලයක් මොනව හරි මේ භෞතික ක්‍රියාවලියක් තියෙනවා. අන්න ඒකට වෛර කරන්න එපා. ඒක පිළිගත්ත ගමන් හිතවිලි නැති බව දැනගන්න ටූල් එක අපිට හම්බ වෙනවා. හිත ඇවිස්සිච්ච වෙලාවේ ඇවිස්සිච්ච බවට සාදර වෙච්ච ගමන් නිස්සද්ද භාවයේදී නිස්සද්ද භාවයේ තේරුම් ගැනීමේ ටූල් එක හම්බ වෙනවා. මේ දෙකම රිලටිව්. අපි දැන් වෙලා තියෙනවා නිස්සද්ද භාවයට ප්‍රිය කරනවා හිතවිලි නැතිකට ප්‍රිය කරනවා සමාජීය ප්‍රිය කරනවා. සමාජ නැතිකට වෛර කරනවා. හිතිලොට වෛර කරනවා. ඉතින් එතකොට වෙන්නේ අර දෙක අතර ඩිස්පැරිටි එක වැඩි වෙනවා. ඔය දෙකම පුළුවන් තරම් සමාන වෙන්න බෑන උපමාවට කියනවා නම් සීසෝ එකක් පදින කෙනෙක්. පොඩි ළමයි හරි ආස සීසෝකේ ඈතම කෙළවරේ පදින්නේ. එතන තමයි ගොඩාක් ඉහළ පහළ යන්නේ. ඒ ළමයා ඉන්නවනම් ඊට පස්සේ අම්මා ඊට මෙහයින් වාඩි වෙනවා කිය. ළමයට කොනම දීලා. එහෙම වාඩිලා මැදට ආවොත් හරියටම මේ ස්විච් එකේ pivot එක උඩ අරහා සමානම තරංග ආයාමයකින් ඉහළ පහළ යනවා. නමුත් ක්‍රියාශක්තිය අඩුයි. කොන් දෙක තරම් මැදට එනකොට නැහැ. අර ක්‍රියාවලියම හිමීට සිද්ධ වෙනවා. ඉතින් එතකොට යාට තේරුම් ගන්න ඕනේ මමත් මේ සංසාරයේ අන්ත දෙකේ ඉඳලා හිමීට හිමීට ශීසුක මැදට මැදට එනකොට මේ පිවට් එකට කිට් වෙනකොට පැදීම තේරෙනවා හැබැයි බොහෝම ලාවට තේරෙනවා. අන්නේ වෙලාවේදී උඩ ගියාමකෝ පල්ලෙහා ගියාමකෝ එහා පැත්තේ ඉඳ ගත්තාමකෝ මේ පැත්තේ ඉඳ ගත්තාමකෝ බලාන හිටියොත් පේනවා කෙලවරේ ඉන්නයි වැටෙන්න ඉඳ තින මං වැටෙන්නේ එතෙන් ගියාට පස්සේ අහන බුදුරජාණන්සේ පිවට් එක උඩ ඉඳ ගත්තොත් මොකද වෙන්නේ කියලා ඒකට ඉහළ පහළ යන්නේ මෙහෙම මෙහෙම වෙන්න ගන්නවා තමයි නිකන් මේ මේ මේ වෙනා මිසක් ඉහළ පහළ යන්නේ නැතර අනේ එදාට තේරෙනවලු අවිද්‍යාවේ තරම හරියටම පිට දෙපැත්තේ ඊටගත්ත කෙනෙක් අන්ත දෙක අතහැරලා මැද අල්ලමින් අල්ලමින් අල්ලමින් මැදට එනකොට අපි හිතලා තියෙන අවිද්‍යාවේ බවත් මෙතෙක් කෙරුවෙම ඩ්‍රමැටික් පැත්තේ හෙව්වා. හොයන්න හොයන්න යාරන්ටි ආරක වැඩි. වේස්ටේජ් එක වැඩි. ඒක තමයි තරුණෝදය, තරුණකම, තරුණ සම අම්මා වගේ දුව, දුව වගේ අම්මා කියලා ෆොටෝ දාලා තියෙන්නේ. <laughs> හරිම ලක්ෂණයි. රෙක්සෝන ගන්න ඕනේ එකට. තරුණකමයි තරුණමයි ගන්න. ඔය මැදට ආවට පස්සේ ඒ ක්‍රියාවලියෙම මෙහෙම නිකන් පොඩි පැද්දිල්ලක් විතරයි. ආශ්වාස ප්‍රශ්වාස කියන්නේ පිම්බීම හැකිලිම කියන්නේ ඔක්කොම පොඩි කම්පනයක් විතරයි. චංචලයක් විතරයි. හැබැයි ඒක ඇතුළේ ඔක්කොම තියෙනවා. එතකොට තේරෙනවා අපි අන්ත හොයන්න ගියොත් ඩිස්පැරිටි එකක් වෙනවා. දෙකක් වෙනවා. මේකේ තියෙනවා දෙකම තියෙනවා. දෙක එකට තියෙන්නේ. ඒකට එතකොට තේරෙනවා මොනතරම් අන්ධකාරයක අවිද්‍යාවද ඉඳලා තියෙන්නේ කියලා. මෙන්න මේ අවිද්‍යා අන්ධකාරය දැන ගැනීමටමයි විද්‍යාව කියලා කියන්නේ. Tamange තකතිරුකම දැනගන්නේ. තමන්ගේ කෙලෙස් ප්‍රමාණය දැනගන්න එක. තමන් විහිං ඉල්ලගෙන කන කාලා තියෙන මිසක දෙවෙන්නේක් නැති බව දැනගත්ත ගමන් හිතෙනවා. මට කරදර මම මිදලා තියෙනවා. හැබැයි බලනකොට ඒ සියලු කරදර වල නිර්මාතෘ මම නම් මම ਸਰබලධාරී දෙයියන්ට දෙවිය බලවත්. මම තමයි මේ දුක් හදලා තියෙන්නේ. ඒක ලොකු සතුටක් ඇති වෙනවා. දුක නැති කරන්න කවුරක්වත් නැහැ. මමමයි ඒ නිසා අන්ත දෙකේ දඟලන වෙනුවට පුළුවන් තරම් මැදට එන්න. මැදට ආවට පස්සේ ඉහළ පහළ යෑමක් නෙවෙයි තියෙන්නේ නිකන් පොඩ්ඩක් නිකන් මෙහෙම මෙහෙම වෙන එකක් විතරයි. උගාවක් වෙලා ඉන්න පුළුවන්. එතකොට තේිනවා මේ මෙතෙක් කල මම මේ ඩ්‍රැමැටික් ලයිෆ් එකට ඇක්ෂන් පැක් ලයිෆ් එකට ගත කරන්න ගිහිල්ලා අපරාධ පිටිබන්ධම දෙපැත්තම පත්තු කෙරුවා. දැන් නෑ දැන් ඉරිබන්ධම පත්තු වෙනවා ඒක ඉටිබන්ධයක් දැල්ලා උඩට හරවලා තියෙන කියලා මෙතෙක් කල දෙපැත්තම පත්තු කරේ මගේම නොදැනුවත්කමට කියලා තමන්ගේ අවිද්‍යාවේ තරම තේරෙනවා. එතකොටම තේරෙන දේ තමයි මේකට දෙවන්නේක් නැහැ කියන එක. මොන જાතියෙන් ආත්ම වලට හේතු කරන්න ගියත් මොනම දෙවන්නේක්වත් නැහැ. ඉල්ලගෙන කන කෑමක් තියෙනවා. බෙදාගෙන කන කෑමක් ඇදගෙන නාන නෑමක් තියෙනවා. හැබැයි එතකොට ලොකු සතුටක් ඇති වෙනවා. ඉතින් මම නේ. කොයි දෙයක් කරුවෙත් මම නේ කියලා. ඒ දැනුමට තමයි විද්‍යාව කියන්නේ. ඒ නිසා එන්න තමයි මැදට. මැදට ආවට පස්සේ හිතවිලි තිබුණාට කමක් නැහැ. මොකද මේ වෙලාවේ තියෙන හිතවිලි බොහොම inner thoughts එහෙම නැත්නම් මේ passive thoughts කියලා කියනවා. ඒ වගේම සද්ද වලින් කරදර වෙනවා ඒක එච්චරම තද බල මේ අහක යන සද්ද. වේදනාව තියෙනවා නිකන් ඉරිටේටින් නිකන් ඇහැට කුණ වැටෙනවා වගේ හැබැයි දරන්න පුළුවන්. ආන්න ඔය தත්වයටදී හොඳට මේ හිත වේදනාව තියෙන බව තන්සා තමයි සතිය තියෙන්නේ. අනී හොඳයි. මම දැන් වර්තමානයේ ඉන්නේ මේ වේදනාව තියෙන සමට දැන් සතිය තියෙනවා. අන්තිකේ වෙදින් එච්චරම මාරාන්තික වේදනක් නෙවෙයිනේ. සද්ද තිබුණාට මට ආමන්ත්‍රණය කරනවා නෙවෙයිනේ. හිතවිලි ආවට තද බල හිතනවා නෙවෙයිනේ. හිතෙන දේවල් නේ කියලා මේකට ප්‍රේම කරපු ගමන්. ඔය හිතවිලි වලට සද්ද වලට වේදන වලට ප්‍රේම කරපු ගමන් ඒකේ අභාවය පේන්න පටන් ගන්නවා. ප්‍රේම කරපු ගමන් ඒවට ඉන්න බැරුව යනවා. ඒකයි වෙන්නේ. හිතන එක හිතන ගමන් හිතුවට ගමන් නැහැ කියලා එන්න එන්න කියන්නේ මොකක්වත් ගන්න දෙයක් නැහැ. වේදනාව එනවා. හොඳයි වේදනාවට එන්න දෙන්න. මොකක්වත් නැහැ. සද්ද වලට එන්න දෙන්න. මොකක්වත් එතකොට ඒකේ අභාව ප්‍රඥප්තිය පේනවා. ඒ අභාවයේදී හිතවිලි නැතුව නෙවෙයි හිතවල තියෙන ඉන්ෆ්ලික්ටිං නේචර් එක නැති වෙනවා. වද දෙන ගතිය නැති වෙනවා. හිතවිලි ශබ්ද වේද ඒකට නිකන් පේන්නේ දිගටම ඉන්නේ ෆ්‍රික්ෂන්ලස් පාත් එක. ඒකට ගැඹුරකට යනවා. ඉතින් ඒ කොටස සාමාන්‍ය කියන ආතිමානුෂිකයි නැත්නම් සබ්කොන්ෂස් කියලා කියනවා නැත්නම් යටිහිත කියලා කියනවා. ඉතින් ගොඩක් වචන දාලා තියෙනවා. මේක පුළුවන් තරම් මිස්ටික් කියලා සයන්ස් එක අතහැරියද. දැන් සයන්ස් එක මෙතෙන්ට තමයි ඇවිල්ලා හිර වෙලා ඉන්නේ. දැන් මෙතෙන් ඇවිල්ලා අහන භාවනා කරන කට්ටියගෙන් මේ මොකද වෙන්නේ ඇයි කොහොමද වෙන්නේ මෙතෙක් කල මිස්ටික් කියපු දෙයි. ඒ නිසා මයින්ඩ් සයන්ස් කියලා මේකට කියනවා. මේ හිත වැඩ කරන හැටි පිළිබඳ සයන්ස් එකක් තියෙනවා. මෙතෙක් කල ඒගොල්ලෝ මේ ඉන්ෆීරියොරිටි එක දාලා මේක මිස්ටික්ස් මේක ඒසියාටික් කියලා හිටපු දේවල් හොයන්න ගත්තාම නෑ කාටවත් තියෙන දෙයක්. ඒ නිසා මේ ශේෂ්ත්‍රයට යන්න ඒ ශේෂ්ත්‍රය තාම අපේ ගෙදර තියෙන අරපණසි ජනේලයක් වගේ. ඇරියොත් අනන්තය දක්වා පේනවා. ඒක අරින්න බය හිටියේ හරියොත් පේන්න පටන් ගන්නවා මේ සද්ද වලට ප්‍රේම කරපල්ලා. ඉතිරි වලට ප්‍රේම කරපල්ලා. වේදනාව වලට ප්‍රේම කරපල්ලා. ඉවරයි. හැබැයි මේ එදිනදා ජීවිතේව නෙවෙයි මේ කියන්නේ උන්කාවක් ඒක ඇල්මරලා විසමරලා ගත්ත ඒ වෙලාවට ඇවිල්ලා කොනහන හිතවිලි වේදනා සද්ද. අන්න ඒක බාහිරගෙන ඒක ඒක තියනවා කියන්නේ සතිය. අනිත් එක ඒක තියනවා කියලා කියන්නේ නොසලින මනස. ඒක තියෙනවා කියලා කියන්නේ ප්‍රතික්‍රියා නොකරන මනස හොඳයි හිතවිල්ලක් තියෙනවා. වේදනාවක් තියෙනවා. ශබ්දයක් තියෙනවා. කමන්නේ. මම ඒකම අරමුණක් කරගෙන ඉන්නවා කියලා ගිය ගමන් ඒකත් එක්ක උරුට්ටුව නතර වෙච්ච ගමන් ඒක තිබුණට ඒකෙන් වෙන්න නපුර නැති වෙනවා. මොකද ඒකට ප්‍රේම කරන්න ඕන. එහෙම නැත්නම් සමහත් මැදහත් හිත දාපු ගමන් ඒකට අපි කෙරේ වෛර නපුර කරන්න පුළුවන් ගතිය නැති වෙනවා. ඒක කිසියම් ගුඪ බලයක් නැහැ. ඒක සාමාන්‍ය ෆිසික්ස් තියෙන්නේ. නමුත් අපි පුරුද්දට කරන්නේ එනකොටම ප්‍රතික්‍රියා කරනවා. ඊට පස්සේ තේ මනස කොට ගන්න මොන සාන්ති කර්ම කෙරුවත් හරියන්නේ. ඒ නිසා වෙන එන හිතවිලි වලට සංඥා වලට වේදනා වලට පුංචිමත් පුංචි කරගත්තට පස්සේ ඒකට ප්‍රේම කරන්න. ප්‍රේම කරනවා කියන එක මම අදහස් කරන්නේ වෛර කරන්න එපා කියන එක. එදාට දෙදී ඕනම දෙයක් එනකොට ඒක හරියට ටැකල් කරන්න පුළුවන් නම් ඒක බ්ලෙසිං ඉන් ඩිස්ගයිස් වෙස්සලාගත්ත සුභාංශිසයක් කරන මේ සද්ද තියෙන නිසා මම මේ වේදනාව තියෙන නිසා මම සතිමත් බව දන්නවා. අනේ සතිමත් බව දැනගත්ත ගමන් සතිමත් under the light of mindfulness කියලා කියන වෙච්ච ගමන් ওই හිතවිලි වේදනා සද්දවල තියෙන වද දෙන ගතිය නපුර ගතිය ඉන්ෆ්ලික්ටිං නේචර් එක එහෙම නලිෆයි වෙලා යනවා. ඒකත් එක්ක ඉන්න පුළුවන්. ඒකට හිතියට නෑ වාගේ පේන්නේ. එකෙන් එයාගෙන් වෙන හිරිටේෂන් එක නැති වෙනවා. ඉතින් පින්නේ ඩීප් ගැඹුරක ඉන්නවා කිසිම දෙයක් නැත්තන කියලා. නැති දෙයක් තියෙන දෙයක් දෙයක් නැතිකම නෙමෙයි තියෙන්නේ. දෙයකින් වෙන නපුර නැති වෙනවා. ඉරිටේෂන් එක නැති වෙනවා. එතකොට නිකන් සෙනක මැද හිටියට සෙනක නැත්තනක ඉන්නවා වගේ ඉන්න පුළුවන්. ඉතින් ඒක මේ පේන්නේ බුදුහාමුදුර අපිට දෙන විශේෂ වර ප්‍රසාදයක් කියලා කවදාකවත් බුදුහාමුදුර දෙන එකක් නෙවෙයි. අපි උපේන දෙයක් ප්‍රතික්‍රියා නොකිරීම හරහා unassuming non reaction දාපු ගමන් මොනම දෙයකටවත් ඉදිරියට යන්න බෑ. එහෙම ලැත්තන ලොප්පේ. ඉතින් ඒක කරලා බලන්න ඔය මට්ටමේදී කරලා බලුවට පස්සේ අපිට තේරෙයි මේ මේ පරිේශන සඳහා no limits යන්න පුළුවන් ඕන තරමක් වෙලා. ඒතර තේරෙයි අපි මෙච්චර කාල සංසාරගතව කොච්චර රියැක් කරලා තියෙනවද සිව්ම රියැක් කරලා තියෙනවද? ඒක තමයි අපිට අම්මයි අප්පච්චි උගන්ලා තියෙන දේ. පන්ති කාමරවල උගන්වන්නේ ඔච්චරයි. ඕනම නොලෙජ් එකක් කියලා උගන්වන්නේ රියැක්ෂන් එක. බුදු ජානසේ non reaction උගන්වනවා. අප්පමා මේ අපන්නක ප්‍රතිපදා. ඒක තමයි මොගරායි සූත්‍රය උගන්වන්නේ. ඉගෙන ගනින් ඉන්න දෙයක් ශූන්‍ය විදිහට බලපන්. හැබැයි හැම වෙලේම වැඩ නෙමෙයි මේ කතා කරන්නේ. භාවනා කරලා ගෝ කැල්මරා ගත්තට පස්සේ මේ වැඩේ කරන්න ඕනේ. අපි යන් ඉස්සරහ. අවසර ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව තුළ යෙදී සිටියේදී පහත සිතවිලි ගලා ආවේය. 1. මාමේ මාමේ পায় තබන්නේ මාගේ පූර්ව කර්මයට සදාගත් පොලවකද නැතහොත් পায় තබද්දී පොලවක් পায়ක් මෙවි මට මම পায় තබනවා කියා විඥාණය මාව රවටයිද. 2. මා සක්මන කර එක තැනකදී නැවතී ලොකු ගසක් දෙස බලා සිටියා. ඇත්තට මේ ගස දෙස බලා සිටින්නෙකු සිටීද යන ප්‍රශ්නය මා සිතට ගලා ආවා. මේ දේ සක්මනට බඳුන් විය යුතුයද පහදා දෙනු මැනවි. තෙරුවන් සරණයි. මේක මෙව එන්නේ පය තිනොට දැනෙන එක්ස්පීරියන්ස් එක බලන්නෙත් නැහැ ලියන්නෙත් නැත්නම් හිතට එන හිතවිලි ගැන ලියනවා බලන්න. බය කරලා කියන්නේ පය තියෙනකොට පය තියෙන බව දන්නවනම් මොකෙන්ද මේ පය පොළවේ තියෙනවා කියලා දැනුනේ කියන ටච් එක ඒක වෙරිෆයබල් එකක්. ඒක මේ හැලුසිනේෂන් එකක් නෙවෙයි. ඒක මයින්ඩ් මේඩ් නෙවෙයි. ඉතින් එතෙන්ට යන්නේ අපේ හිතේ වුණොට අනේ මේ පොත මම මේලාම ඇවිල්ලා ආපු දෙයක්ද මගේ කර්මයේද කකුලක් කියන එකක් තියෙනවද කියලා අපේ මාර ප්‍රොලිෆරේෂන් එකට එනවා. ඒක හරි ලුක්‍රටිව්. ඒකට වෙන්නේ මොකද? අර එක්ස්පීරියන්ස් එක නැති වෙනවා. ගහද්දියා බලන මොනවද දැක්කේ? ඉච්චරයි. මේ ගහම ආපු දෙයක්ද බලපෙමිනියා ඉන්නවද නැද්ද කියන්නේ තන්නේ කර මයින්ඩ් මේඩ් හැලුසිනේෂන් එක. ඉතින් ඕක තමයි ෆිලොසොෆයිසින් කියලා කියන්නේ. ඕකට තමයි ලෝකේ Nobel Prize දෙන්නේ. Nobel Prize නේ ඔබ පොළොවේ පයිතරට දැනුනේ මොකද්ද කියලා බලන්න. ඒක තව කෙනෙකුට වෙරිෆයි කරන්න පුළුවන් මේක බෑ. ඉතින් ඒ නිසා මේ වගේ අපිට තමන්ම හදාගත්ත මනෝ විකාර අපි එන්ටර්ටේන් කරලා ඒක කමඨාන් වාර්තාව දැම්මට කමඨාන් වාර්තාව ලියනකොට බේසික්ස් කියලා දීලා තියෙනවා. කකුලේ තිබ්බම වැටහුණ දේ මොකද්ද? දැනුණ දේ මොකද්ද? එක්ස්පීරියන්ස් කරපු දේ මොකද්ද කියන්නෙම නැහැනේ. ඔය මුළු ආයසරයක් කියලා බලන්න පලාතක නැහැ. හිතුනේ මෙහෙමයි. ඩිඩියුස් කිරුවේ මේකයි. කිය කිය කිය කිය. ඒ නිසා මේ self amusement amusement එක. එහෙම නැත්නම් day dreaming. අතරේ බොහොම සරලයි පොය තියෙන මොනද වැටුනේ කියන්නේ. ඉතින් අන්නේ වගේ මේ හිතට සරුම් කරලා අරින්න දෙන්න එපා. විතර මේ ස්ටෝරි ටෙලිං එහෙම නැත්නම් මේ ෆැබ්‍රිකේෂන් යනවා ඒ හැටි ඊට වෙඩි බුදුහාම පිළිලා තියෙන කායනුපසනා කරපම් පොළොවේ බයි තිබ්බහම මොනවද දැනුනේ කියලා කියපන්. ගහදියා බැලුනම් පෙනුන දේ කියපන්. ඒ වෙනුවට මේ ගහ තියෙනවද ඇත්තටම බලන මම ඉන්නවද පැත්තට කියලා මේ කතාව භාවනාවක් කියන්න බෑ ඒක ඕනම කෙනෙකුට කරත හැකියි. ඒකට භාවනා කියන්නම කියන්න ඕනේ නෑ. ඒක තමයි මිනිස්සු කර කර ඉන්නේ. ඒක මේ ධර්මානුකූල වෙච්චාම ගලවන්නම බෑ. ඒ සාමාන්‍ය මිනිස්සු කාමයට හිතන දේ ආර්ථිකයට හිතෙන්දී දේශපාලන හිතෙන්දී සුද්ධ කරන්න ඕන. මෙතෙන්ද ගියානේ කොට ගන්න බෑ. එයා හිතන්නේ මම දැන් අභිධර්ම ඉගෙන ගන්නේ මම මේ මේ ඉහළ දැනුම මට්ටමක ඉන්නේ කියලා හිතාගෙන මොකද මේ පිස්සුවක් තියෙන්නේ. මේ මේ පොළව කර්මයට ඇදිච්ච එකක්ද මගේම කර්මෙද පිස්සු කියනවා ඇත්ත. ඕනම කෙනෙකුට හිතනවා ඉතින් කියනවා මේකට උඩ කිඩි දෙන්න එපා පොහොර දාන්න එපා. පොළවේ පය තිරුට වැටෙන දේ කියන්නේ. අර සරල දේ අහිංසක දේ නිහතමානී දේ ඒ වෙනකොට මේකට ආවට පස්සේ මේක පැහැදිලිවම මේ මේ ආස කරනවා මොකද මේකේ තමන්ගේ මයින්ඩ් මේඩ් බ්‍රේන් චයිල් නෙමේ. හරිම ලුක්‍රටිව්. ඇද්දලා යනවා. අහගෙන ඉන්න කටිය සාදු අම්මෝ. මට පුදුමාකාර දැනුමක් නෙදී මේ මේ වෙලාවේ මැවෙන පොලවක්ද කියලා පෙනිලා බලන්න අප්පා. තෙල්ලන්නේ නෙවෙයි. ගහද්දියා බලන්න මම ඉන්නවද කියලා පෙනිලා. රත් වෙන්න ගහන්න ඕන දෙකක් කනපුලට ගහලා ඒ විදිහ මොනවද දැනුනේ මේ මම ගහන්නේ මං කියන්නේ ලියන එක නා ගහන්න තමන්ට මට ඕක කරලා පව් සිද්ධ කරගන්න බෑ මේ පොලේ තියෙන මොනවද දැටුනේ කියලා මේ මේ පාඩම් පන්ති වල උගන්වන පච පුදුමාකාරයි පුදුමාකාරයි ඒකට මේ මනුස්සයා නිකන් ගෙනල්ලා ආයෙසරයක් මේ නෝම් එකට දාපු ගමන් මේ මනුස්සයාට හිතා ගන්න බෑ මේ මේ කියන්නේ මේ සිම්ප්ලිසිටි කියන එක down to earth කියන එක එහෙම නැත්නම් මේ මේ ඉනසන්ස් කියන එක. එහෙම නැත්නම් මේ අහිංසකකම සරල භාවයේ නැති වෙච්ච ගමන් ඉතින් ඕවට කියන්නේ සනීප කරන්න බැරි ලෙඩ. ඕක තියෙන්නේ බුද්දිස් සර්කල්ස් වල විතරමයි. පොඩි ළමයි ගාව නැහැ වෙන කතෝලික ආගමන කට්ටියත් මම ගොඩක් වැඩ කරනවා කවදාකවත් ඕක නැහැ. මොකද මේ මිනිස්සු උ පිස්සු නැහැ. උ දෙයියෝ මවලා තියෙන ඔබ කරබනේ ඇවිදපන්. <laughs> ඒ මිනිස්සු නෝ. මුස්ලිම් තම්බිලාගෙන ගිහලා කිව්වා අල්ලාහගේ වැඩක් උඹට වැඩන්නේ උඹ ගවිදපයි කියලා අපේ කට්ටිය මේක මම්ම මවාගත් එක මගේ කර්මේ පව් කියලා හිතනවා මේ මේ තීර එක කාලා තියෙන හැටි තීර එක මේ මිනිස්සුන්ට මිසු පිස්සු නටවන හැටි මං තැයෙන්ට ඔක කියන්නේ තීර කෙරුවා කරන කවදාකවත් මට ටීචර් කෙරේ ගෞරවයක් ආවේ නැහැ පොත කෙරේ ගෞරවයක් ආවේ නැහැ මට හිතෙනවා wastage of time කියලා. කෙලිම කිව්වට පස්සේ මට ලොකු ආන්දර බැන්න තෝ එලවන්ට් වටනවා පන්තිය කියලා. මම කිව්වා සර් එලවන්ට්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මම මතක තියාගන්න ඔබ වහන්සේ නෙමෙයි මාව තෝරාගත්තේ. මම ඔබ වහන්සේ තෝරාගත්තේ මොකද ඔබ වහන්සේට කෙලිම මට කියන්න පුළුවන් නිසා. ගුරුවරයා ශිෂ්‍යයා තෝරනවා නෙවෙයි ශිෂ්‍යයා විසින් ගුරුවරයා තෝරලා දෙන්නේ. මාව එලවලා දාන්න. ෆිසික්ස් පන්තියේ කණෙන් ඇදගෙන ගිහලා දොරෙන් එළියට දැමමා. පිස්සු කෙලින්න මේ අටේ පන්තියේදී. මට දන්න කිසිම දැනුමක් නැහැ මේ බයිලා නෙව් ගන්නන්නේ මේ. අදාළ මගුලක් උගන්නපන්. MSc Y වලට ගිහිල්ලා බෝඩ් එකම හිනසෙවම. මගුලක්ද මේ කරන්නේ? ඌ වෙනත් තියනද අපිට කියලා. අපේ අපච්චින් ඇහුවා මට කෘෂි කර්මය උගන්නයි. උඹල කොන දන්න කුදලා කල්ලලා වැත්තයි මට අකට බෑලම නැහැ. මම හිටිනවා වයි ගව ගන්න. ඒත් පාස් වුණා. මට හරි පුදුමයි. ඒ වුණාට පිළිම පාස් වෙන වැඩක් නැහැ මට ඒ වෙලාවේ මට වැඩක් නැහැ මම පැවිදින්න ඕන මෙන්න ඒත් මට හිතෙනවා මේක පාසල එන්න ඕනේ කියලා. ඉතින් හිටපු පස්සේ ආපු ඒ ප්‍රොෆෙසර් කෙනෙක් කියලා ෂේක් හෑන්ඩ් කරලා කිව්වා හුඟ කාලයකට පස්සේ ලයිව්ලි වයිවයි එකකට හුඟන් දුන්නයි කිව්වා. මිනිස්සු ඉන්නේ බය වෙලා බිරාන්ත වෙලා නෑ මම කෙලින්ම කතා කරලා කිව්වා දැනගත්තට වැඩිය හොඳයි නොදැනගත්තා නම් මම හොඳ කුසිකර්මේ දන්න කෙනෙක් කියලා. ඉතින් please be down to earth. මං කියන්නේ be innocent. ඒ වගේම මේ නිහතමානී තියරි වලින් දෙන කෑමන මුරුක්කු වගේ මිරිකල ඇඹරිලා එළියට එන්නේ අර උන්දි අප්පම එළියට එනවා වැඩක් නෑ මොකක්වත් නෑ මං කියන්නේ ඩිරෙක්ට් ටච් එක ලියන්න මේ ලියපෙන්නට මම ලියනවා කරුණා කරලා නැවත සැරයක් සක්මන් කරනකොට පය තියෙනකොට වැටුණ දේ ලියන්න ගහද්දියා බලනකොට පෙනිච්ච දේ ලියන්න අපිට ඒක සාකච්ඡා කරලා මේක භාවනා කරන්න ඕනේ නෑ මම ඒ කෙනාට ඒක නෑ අත උස්සන්න කියන්නේත් නෑ මොකද එතකොට හොඳ නෑ. කරුණා කරලා භාව කමටහන් වාර්තා ලියීම පිළිබඳ සෙකිල්ලක් දීලා තියෙනවා. මම කියන්නේ ඒක පර්ෆෙක්ට් කියලා. නමුත් ඒ රාමියෝ ඒ සයිඩෝ බේරලා තියෙනවා අපිව මේ වගේ මේ ප්‍රොලිෆරේෂන් වලට යන්න එපා. just be on earth. නිකන් සාමාන්‍යයෙන් innocent ලියන්නේ කියලා. ඉතින් එතෙන්ට ගියා නම් භාවනා 150ක් ඉවරයි. අපි යනවා ඊගාවට. බලාගෙන මේකත් වැරදි විදිහට තේරුම් දෙයක්ද කියලා දැනගන්න මම දැන් සක්මන් භාවනාව කරගෙන ගිහිල්ලා එකපාරටම ගහ දිහා බලාගෙන යද්දි මට තේරෙනවා අර ඒ ගහ මෙහෙම එක්ස්පෑන්ඩ් වෙලා වගේ පේනවා ආය හපව මෙහෙම පොඩ පොඩ පොඩි වෙලා පේනවා ඒ විදිහට මම එතනින් ඊට පස්සේ එහෙම පේන්න ගනොත් චුට්ටක් වෙලා බලන් ඉඳලා මම ආයෙ සක්මන් භාවනාව පටන් ගත්තා ඒක ඒ වගේ පේන එක තමයි සතිය වැඩි වීමට ආධාරයක් කරනවද නැත්නම් කරකොලතා වෙනවද එතන තේරුන්නේ නැහැ මොකක්ද ඒකෙන් වෙන්නේ කියලා. හැම වෙලාවෙම බලන්න මේ සතියෙන් බලන්න සතියෙන් ඉඳලා බලන්න මේ වෙන ඕනම දෙයක්. හැලුසිනේෂන් වෙන්න පුළුවන්, ආලෝක පානවා වෙන්න පුළුවන්, ප්‍රඥාව පානවා වෙන්න පුළුවන්. කොයි දේව සතිය කඩනවා නම් විශිකල දාන්න කුණු කෝඩටම. ඒ දේෙන් සතිය වැඩෙනවා නම් යන්න. ප්‍රශ්න නැහැ ඒක ලාභයට ගත්තා ගියා. ඒකේ අහලා තියෙනවා ඊමේල් එකක් මට එවලා තියෙනවා අන්ධකාරය යන මිනිස්සෙකුට පාරට එළියක් වැටෙනවා. ඉතින් මංස එළිය නිසා හිත නතරලා ඉන්නව එක නෙවෙයි කරණ තියෙන්නේ එළිය වැඩිතිල ගමන ඵලයක්. අර එළිය වැඩිති කරලා ඉඳගෙන නතරලා හිටියොත් මෙළිය නැත්තම් උ යනවා ඔක පහු කරගන්න. දැන් එළියට වෙලා ඉන්නව. ඉතින් එළිය බාධායිනේ උට. වැටෙන දෙයක් අරගනින් ගමන කරගනින් ගමන කරනවා කියලා කියන්නේ ඒකටම සත්‍ය පාත්තවා. එතකොට මේ ලැබෙන දේ වාසි පාඩුවේ තීන්දුව වෙලා තියෙන්නේ. මේක වාසියට හරව ගන්න පුළුවන් නම් උ ටැක්ෆුල්. මොකක් හරි ගමන්නේ. මේ එන ඕනම මගුලක් කරන එතන මේ මේ රීගර්ගිටේෂන් එහෙම නැත්නම් රුමිනේෂන් කල්පනා කර කර ඉන්නවනම් ගම කොන ගමන උඩ උඩ මොනවද උනත් උ පටලව ගන්න. එනිසා අපි වාසියට ගන්න අපි මේ සතිය දිනු කිරීම සඳහා එන හැමදේම වාසියට අරගෙන යන මිසක් මේ දේවල් ගණන් ගන්න යන්න එපා. මේ දේවල් වලින් නෙවෙයි වැදගත්කම. ඉතින් තමන් දන්නවද ඒක ගමනට බාධා කරගන්න තුව උනන්දු ඇති කරගන්න සතිය ඇති කරගන්න දන්නවනම් මං කියනවා ගැලවිඥාව දාන්න. විපස්සනාව දාන්න. එහෙම නැහැනේ. ආලෝකයක් කරනවා කියලා එතන තැපලා ඉන්දර තපින්න පටන් අරගත්තොත් වැඩිච ආලෝකයේ තප තප ඉන්න පටන් අරගත්තොත් ගමන වෙන්නේ නැහැ. ඒක තමයි මායя කරන්නේ. සංසාර ගමනේ තණ්හා ආසා ක්ලේශ මාර සේනා නානාරුදු වේසමවා මග අවුරන්නේ ඒ සේරම ආරාවේස ඔබ ගමන ඵලයක්. ඔබ ගමන නැතර කරන්න එපා. සතිය තියනද කියලා බලපන්. ඉතින් මම හවුනට වැඩිය සතිය එම්ෆසයිස් කරනවා. වෙන මොකකටවත් මම කතා කරන්නේ. ඒ නිසා උංගව දෙනෙක් කියනවා මේ ඔබ අන්තිමේ ඔක්කොම සතිය එක දෙයට අඩු කරන්න හදනවා. මම ඒක දන්නවනම් ඊට ටික ඔක්කොම හම්බෙයි. කොයි වෙලාවක හරි මේක නර්ථ කරගෙන ඉවලා මේ අරකයි මේකයි කියලා මේ ගැඹුරු අභිධර්මයි කාරණා පටන් අරගත්තොත් පාරට වැඩිච ආලෝකයේ තැපතපක නතර වෙනවා මිසක් ගමන වෙන්නේ නැහැ. නිසා මම හිතනවා මම කියන්නේ රෂනල් කියලා. ඒ කියන්නේ තාර්කික දෙයක් මම මේ කියන්නේ. කොයි දියාව සතිය වැඩි කරගන්න උනන්දු කරන්න පුළුවන්. එච්චරයි මට කියන්න තියෙන්නේ. මොන දියාවත් ඒක සතිය වැඩි කරන්න උනන්දු කර තයිතුල හරිම සිම්පල්, හරිම හම්බල්. හරිම ඩවුන් ටු අර්ත්. ඔය කියන තරුංගලල්ලි නෑ. ඔය තරුංගල නූල කඩලා යනවා. මට තප්සෙත්. කියවන්න ප්‍රශ්න නැහැ. සමහරවිට කියන එක කරාට ඔළුව කරකවල යනවා. ඒකට ට්‍රාන්ස්ලේටර් තෝල්කේ මාරු කරන්න ඕන. අද කවුරුත් ඇත්තෙත් නැහැ. කොල්ලෝ එකයි දෙන්නයි ඉන්නේ. ගරුතර ස්වාමින් වහන්සේ පරියංක භාවනාවට වඩා සක්මන් භාවනාව ලේසි ගතියක් දැනේ. මන්දයත් පරියංක භාවනාවේදී දැස් වසාගත් පසු සිත සරිසරන ගතිය වැඩි. එසේ නැතහොත් නිදිබර ගතිය. ඒ අවස්ථාවෙන් දැනුන විට පරියංකේ රැඳී සිටීමට වඩා සක්මනට යොමු වීම උචිතද? නැත්නම් වීරයෙන් පරියංකේම රැඳී සිටිය යුතුයද? එක එක එක ප්‍රශ්න වලින් තියෙනවා. ඔය ඉතින් බෑන්ඩ් පරියංකේට පස්සේ සක්මන සහ සක්මනට පස්සේ පරියංකේ කියන මේ දෙකෙන් අපිට මේ අතරමැද පරිශන කරන්න පුළුවන් ගතියක් තියෙනවා. දැකලා තියෙනවා පොදු දෙයක් තමයි සක්මන් නොකරයිල වාඩි වුණොත් අර විදියට නිජපත කතිය වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ එනර්ජි මොබිලයිස් වෙන්නේ නැතුව වෝම් අප් කරන්න නැතුව ඉවෙන්ට් එකට ගියාට තමයි පර්ෆෝමන්ස් කරන්න බෑ. ඒ නිසා ඉස්සෙල්ලා ඇඟ වෝම් අප් කරන්න ඕනේ. ඉතින් බැලුව ඕන කෙනෙක් දැයි වෝම් අප් කරනකොට වේස්ටේජ් ඔෆ් ටයිම් එනර්ජි නැද්ද කියලා. නෑ ඒක මොබිලයිසේෂන් කියලා කියන්නේ. මොබිලයිස් වුණාට පස්සේ ඉවෙන්ට් එක කරන්න හරි අජයිල්. ඒ වගේ හොඳට සක්මන් කරලා කියලා වාඩි වුණාට පස්සේ ඔය කියන නිජමත ගතිය අඩු වෙනවා. වගේම ඇද්ද එක වහගත්තට පස්සේ එන අර හිතවිලි සැරිසරන ගතිය ඒක අපි ඒ කන්ඩිෂන් එක දීලා පටන් අර ගන්නවා. ඒකට කියනවා මහායාන බුද්ධාගමේ අපේ මේ ඉඳුරංගෙන් පිටින් එන අරමුණු ඉඳුරන්ට දාන්න පටන් ගන්නවා හිතන්නකෝ ඇත්ත එක ඇරලා රූප පෙන්නනවා. කන් දෙක ඇරලා ශබ්ද අසනවා. ගන්ධ රස පහස එනකන් පිටින් ඇතුළට වැක්කිරෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක තමයි accumulation කියන්නේ. මේ ඉඳුරන් වහලා අවදි වෙච්චාම ඇතුලෙන් එළියට දාන්න පටන් ගන්නවා. ඒ තමයි හිතනවා. මෙන්ටල් හැලුසිනේෂන් එන්න පටන් ගන්නවා. මයින්ඩ් මේඩ් එව්ව එන්න පටන්. ඒ කියන්නේ පිට තියෙන දේවල් ඇතුළේ තියෙන දේවල් පිටත් දානවා. එතකොට හොඳටම දැනගන්න පුළුවන් ආයතනේ ඇරලා පිටින් එන්නේ නැහැ. ඇතුළේවා පිටතට යනවා. මේකට කියනවා කැතැසිස් කියලා. මේක සුද්ධ කිරීමේ ක්‍රියාවලිය. මේකට කියන්නේ හීලින් ප්‍රොසෙස් එක. එතකොට ඇතුළේ තියෙන ස්ටෝරුවේ තියෙන බඩු එළියට එනවා. එතකොට බලා ගන්න පුළුවන් මම කවුවගේ එකෙක්ද කියලා. මම මේ ගෙනියන පොදියේ මොනවද තියෙන්නේ කියලා පේන්නේ ඒක මැනිෆෙස්ට් වෙන්න දෙනකොට. ඒතර බලන්න බලන්න මම ඇත්ත එක වහපු ගමන් මට එන හිතවිලි වල තියෙන රාගෙද, ద్వේෂෙද, මෝහෙද, අනාගතේද, අතීතේද මොනවද කියලා පොඩ්ඩක් බලන්න ඉන්න පුළුවන් නම් ඒ කවදාවත් කරන්න බෑ ඇත්ත ගැල්ලා රූප පෙනෙද්දී. පිටින් ඇතුළට දාන එක තමයි අපි හැම වෙලාවෙම කරන්නේ. ඉතින් මේ භාවනාදී කරන්නේ අපි ඉඳුරන් වහලා පුළුවන් හරිය ආයතන වහලා බලන්න ඉන්න මොකද වෙන්නේ කියලා හුඟක් සෙටල්මන්ට් එකට ආවට පස්සේ ඇතුලේ තියෙනවා එළියට දාන්න පටන් ගන්නවා. රූප වශයෙන් පේනවා, ශබ්ද වශයෙන් පේනවා, ගන්ධ රස පහස අන්නේකදී හොඳට බලන් හිටියක් පේනවා මම මේ ගෙනියන පොදියේ පෙරල ඊගාව ආත්මෙට ගෙනියන්න හදන පොදියේ මොනවද තියෙන්නේ කියලා. අනිත් එකේ ඒ පොදියේ වල එළියට එන්න එන්න එතන පියුරිෆිකේෂන් එකක් කරනවා. වැමෑරිල්ලක් වෙනවා, සරව එළියට ගලනවා. ඉතින් අපි දන්නවා ඇතුලේ තියෙන එකක් ආයි කතා කරන්න දෙයක් නැහැ. ඇතුලේ කවදාකවත් රත්තරන්වත් මුතුවත් මැණික්වත් ප්ලැටිනම් මොකත් නැහැ. තියෙන හරි එකතු කරගත්ත හත් අවුරුද්ද පරිවිච්ච අසුචි වල තමයි. ඕක එළියට එන්න දෙන්න. අම්මෝ අල්ලපු ගෙදරවත් ඉන්න බෑ. ඊතරම් නරා වලක් මේකේ තියෙන. මේක ගාගෙන තමයි පිටින් ලිප්ස්ටික් ගානවා, කියුටෙක් ගානවා, ඔප දානවා. සිල්ලම් කරලා මේ හොල්මන අරගෙන යනකොට බලනකොටම පේනවා. ওই ඔප දාන්නෙම කක්කාව. ඉතින් බුදුදහම කියනවා කුෂ්ඨ රෝගයක් හැදිච්ච කුෂ්ඨ රෝගියෙකුට මොන රත්තරන් ආභරණ දාලා සැලකුවා සැලසුවත් ඇති වැඩක් නැහැ. ওই කක්කාව බලනකොට හැබැයි දෙන්නේගේ වෙනසකුත් නැහැ. ඇතුලේ කක්කාවේ ගැහණු පිරිමිකමක් නැහැ. ඇතුලේ කක්කාවේ වයසක ගණයක් තියක් නැහැ. සිංහල පොත් දාගම කතාවක් නැහැ. මේක කිලියට දාන්න නැතුව රැකගෙන ඉන්න හැටි බලනකොට මිනිස්සයා පුදුම ලෝභකමක් තියෙන ওই කක්කාවට. පින්නන්නෙත් නෑ කාටවත්. <laughs> කියල්ලෙලල්ලා. අංගගෙන ඒක වහගෙන ඒක ලස්සනට ඔතලා රේන්කෝට් එකකින් වහගෙන ඉතින් අරගෙන යනවා සංසාරයෙන් සංසාරයට. බුදිය ගන්නකොට ඕක අරන් බුදිය ගන්න. හෙට උදේ පාන්දර බලනවා බඩු චෙක් කරලා පාර්ට්ස් එක තියනවාද කියලා. නෑනේ ඔන්න කචල්. කොහේ හිටියත් දන්නේ නෑ බුදිය ගත්තත් දන්නේ නෑ නැගිනකොට ඔන්න අංජබජන්. අර සෙට් එක තියෙනවනම් කක්ක බුදිය තියෙනවනම් හරි ෆැමිලියර් ෆීලිං එකක් එනවා වැඩේ හරි. ඉතින් ඒ නිසා මේක පොඩ්ඩක් එළියට යනකොට තියෙනවා. ඉතින් බුදුරජාණන් කියන හැම කක්කාවල් එළියට දාන තුම්පලක් තියෙනවා සාරාණීය භූමිය කියලා. යම් කිසි කෙනෙක් පැවිදි වුණා නම් ඒ පින සාරාණීය භූමියක්. ඒක මතක තබා ගත යුතු භූමියක්. මොකද අර නිශ්චල චංචල දීපල සම්බන්ධව කක්කාව එතන දැක්මා. ඉතින් යොම් වෙලාවක තැනක සෝවාන් වුණා නම් ඒක සාරාණීය භූමියක්. මොකද එයා පළවෙනි වතාවට ආර්යයන් වහන්සේලාමටපත් වෙනකොට සංයෝජන ධර්මයක් කරනවා. තුන්වෙනි සාරාණීය භූමිය තමයි රහත් වෙන තැන. ඊටු සංයෝජන ටික බිම දැන් අපි කක්කා එළියට දාන්න දාන භූමියේ සුද්ධ භූමියක් බාටපත් වෙනවා. බුදුරජාණන්සේ සුද්ධ භූමියක් බාටපත් උනේ කෙලෙස් හලලා. අපි කරන්න හදන්නේ කෙලෙස් පොදිය ලොකු කරගෙන සුද්ධ කරන්න හදන්නේ. ඒ නිසා ඔක යන්න අරින්න කොහොම කෙරොක්කත් ඔය වැగిරෙන එක නතර කරන්න බෑ. ඒ නිසා ඇත්තක වහගෙන බලන්න මට මේ එන්නේ මොන වගේ හිතවිලිද? ඒන හිතවිලි වල ඉන්නේ ඇතුලේ ඉන්නේ කාගේ හැටිනේ? මගේ මගේ ප්‍රතිබිම්බනේ පේන්නේ. ඒකේ තියෙන රාග හිතවිලිද, ද්වේෂ හිතවිලිද, මෝහ හිතවිලිද, අතීතද, අනාගතද කියලා හිතවිල්ල පැටර්න් එකක් තියෙනවා. ඒ පැටර්න් එකේ තමයි සයිකෝതെරපි එක වෙන්නේ. ඒකෙන් තමයි මේ සයිකියාට්‍රික් ඉන්ටර්ප්‍රිටේෂන් එක ගන්න පුළුවන්. ඒක එන්නේ පළවෙනි දවසට. දෙකට එන්නේ නැහැ, තුනට එන්නේ නැහැ. දිගට යන්න පටන් ගත්තට පස්සේ uninterrupted eruption එකක් එනවා. uninterrupted catharsis එකක් එනකොට පේන. ඒක තමයි සයිකියාට්‍රික් අල්ලන්නේ. ඊට පස්සේ තමයි හීලින් එක පටන් ගන්න. ඉතින් මෙතන සයිකියාට්‍රිනොත් තමයිමයි සයිකෝපේෂන්ොත් පැති පැත්තක් තමයිමයි සතියෙන් තමයි කටයුතු වෙන නිසා කාටවත් ගෙවන්න ඕනේ වෙනම සයිකියාට්‍රික් කෙනෙකුට ගෙවන්න ඕනේ මේ මේ ලන්ඩන් වල එක පැයකට පවුන් 30ක් ගොඩ ගන්නවා මේ ටෙලිෆෝන් එක අහගෙන ඉන්නවට ඔය හැම ලන්ඩන් වල ඉන්න ඔය බෞද්ධ සයිකියාට්‍රිස්ලා හැන්දාවට ගෙදර යන්නේ තව සයිකියාට්‍රික් කෙනෙක් ගාවට ගිහිල්ලා අයි මුන්ට පිස්සුනේ ඇහුවොත් පිස්සුවක් නේ කාගරි කතාවක් ඇහුවොත් කක්කයි. ඉතින් ඌටත් එක සෙරණ එකක් ඊට පස්සේ ඌ කියලා තව සයිකියාට්‍රික් කෙනෙක් හම්බ වෙනවා. ඌටත් පවුන් 30ක් දෙන්න ඕනලු. ඉතින් එතන ඒතනිය ලොකු ආමතුරු ගාලු මේක මොන විකාරද උදෙන් ලෑන් දැනක උඹලා අනුගේ ගුණ අරපහා ඉඳලා දැන් උඹ හැන්දෑවට උඹත් රුපියල් 30 පවුන් 30ක් දීලා යනවා. ඕකත් මහානකමක්ද කියලා. පන්තලක වෙච්ච වැඩක් මේ. එනිසා අපි කියමු. අපි කාට හරි කියමු. ඒ කියන කෙනාට කියන්න ඕනේ කරුණාකර අහගෙන ඉන්න මොකද මේ මට මේකට එළිය දක්වන්න ඕනේ. දැන් මේක මොකුත් ඕනේ යන්න මේ එළියට එන දේෙන් මම කවුද කියලා පේනවා. මම මේ හිතාමතා කියන දෙයට වැඩිය. හැබැයි ඒකෙත් පළවෙනි දවසේ දෙවෙනි දවසේ නෑ. ඒකට ඉබේ යන්න අරින නිසා ඔය ඉඳගෙන ඉන්නවා කියන්නේ එන දෙයට අපි අහුම්කම් දෙනවයි කියලා කියන්නේ ලুকু කැතැසිස් එකක්. ලুকু විරේචනයක්. අපිට ඒකවත් කරගන්න බෑ අපි වැඩිම පිටින් මේව දමදම මේ ආයතනේ බාහිර බාහිරාලම්බනොත් එක්ක කරකෝණ එකයි තියෙන්නේ. පොඩ්ඩකට විවේක දෙවිත දෙන්න. දෙනකොට ඇතුලේ තියෙනවා පිටතට යෑමේ කටයුත්ත වෙනවා. එච්චරයි Taman Taman කෙරේ කරන අනුකම්පාව. එච්චරයි ජීවත් වෙන වෙලාව. අනික හැම වෙලාවෙම අපි කරන්නේ රංගපෑමක් විතරයි. ඒ නිසා මේක පුළුවන් නම් සක්මන් කරලා ඇවිල්ලා උන්ට සක්මන් කරන්න ඇවිල්ලා වාඩි වෙලා ওই එන දේෙන් බලා ගන්න මොන වගේ පැටර්න් එකක්ද තියෙන්නේ කියලා. ඒ පැටර්න් එක එක වාක්‍යකින් දෙකකින් අල්ලන්න බෑ. ගෝකල් අනුකම්පාවෙන් බලනකොට <clears throat> මම රැයට බුදියා ගන්නෙ මොන පෞරුෂත්වයක් කරපින්නගෙනද හෙට උදේ වෙනකන් ඒක මේක තියෙන්න ඕන. පොඩ වයර් මාරුච්ච ගමන් කියනවා බයිපෝලා කියලා කියනවා. නැත්තම් සිසොපීනියා කියලා කියනවා. වයර් මාරු වෙලයි කියලා කියනවා. බුදියා ගත්ත එක නෙවෙයි නැගිටලා තියෙන්නේ. වෙන එක. ওই එළියට එනකොට වෙනස් වෙනස් වෙනවා. ඒ නිසා මේකට ලෑස්තිලා යන්න ඒ තව කෙනෙකුට කියන එක තමයි කමටහන් සුද්ධ කරනවා කියන්නේ. ඒ නැත්තම් කොලයක් කරන් ලියන්නේ මගේ එළියට එන්නේ මෙන්න මෙහෙම දේවල් කියලා ඒ ඒ ඒ ලියන පොත තරම් වටින පොතක් මුළු ජීවිතේටම නැහැ. මොකද ඒක තමන්ගේ පොතනේ. තමන්නේ ලියන්නේ. අවංකවම ලියන්න. දෙක තුන හතර ලියනකොට මොකා මේක ඇතුලේ ඉන්නේ මොකාද කියලා තේරෙයි. හරි. ආනාපාන සතියේදී සිතට එන සිතිවිලි දෙස බලා සිටිය යුතුයද? නැත්නම් ආයාසෙන් වැඩි යුතු කර්මස්ථානයක් උදෙසා යොමු විය යුතුයද? ඊයේ මම කිව්වේ ඒකයි. ඔය කිව්වට කවුරුත් එක තේරෙන්නේ. සැකනම් ආනපානෙ බලන්න. සැක නැතුව තමයි විශ්වාස නම් එන ඕන හිතවිල්ලකට ඉඩ දෙන්න. ඒක නිසා ඒක තමන්ට දෙන මේ එන්ඩවුමන්ට් එකක්. සැක තියෙනවා නම් ආනපානෙ හිතවිලි තියෙනකොට කොයි එකද බලන්න ඕන කියලා ආනපානෙ බලන්න. සැකහැර කරගන්න සඳහා. නමුත් කවදා හරි දවසක් එයි ආනාපානෙත් අරමුණක්, හිතවිල්ලත් අරමුණක්, සද්දෙත් අරමුණක් කොයි එකට සමහිත දාන්න පුළුවන් වෙලාවක් එතෙන්දී අමෝරාවෙන් ආනපානට අදින්න යන්න එපා. එහෙම කෙරුවොත් ගමන බාධා වෙනවා. ඒ නිසා එතෙන්ට එනකන් සැකේ තමයි අපිට තියෙන මේ ඉම්පෙඩිමන්ට් එක. සැකයක් නැත්තම් අපිට පෙනේ ආනපානෙත් එකයි, හිතවිල්ලත් එකයි, සද්දෙත් එකයි. ඔක්කොම අරමුණු ඒක විශාල ආනාපානී ඩයිවර්සිෆිකේෂන් එකක් විවිධාංගීකරණයක්. ඉතින් මෙයාට තාම සැකේ තියෙනවා. හැබැයි මේ පන්දිසංශය කියලා කියනවා ආපහු ආනපනට අදිනවා කියන්නේ ආපසු ගමනක්. දියුණුවක් නෙවෙයි. සැක දුරු කර ගැනීම සඳහා පොඩි ඩිස්ටර්බන්ස් එකක්. ආපසු ගමනක්. නමුත් ඒත් කමන්නේ සැක දුරු වෙනවා. ඊට පස්සේ අහලා තියෙන සෝනස අපිට පුද්ගලික කමඨහන් ලබාගත හැකිද? භාවනාවේ මේ තමයි පුද්ගලික කමඨහන්. තවත් මොනවද? භාවනාවේ වර්ධනයේට එය අත්‍යවශ්‍ය නොවේද? නෑ අත්‍යවශ්‍ය නෑ. මේට වැඩි මේ පුද්ගලික රාජිකතය තමයි දැන්. කාට හරි අඩුපාඩුවක් තියෙනවා ආයතරෙන් ලියන්න. කොහොමඩක්වත් දෙන්නේ නැහැ කියලා කියන්නකෝ ඉවරයි. එහෙම ගන්නෑ. පර්යංක භාවනාවේදී ආනාපානයට සිත යොමු කරගෙන සිටින විට පුංචි කාටුන් පෙලක් මෙන් විවිධ වර්ණයෙන් රූප පෙලක් පෙනී නොපෙනී යයි. මේ විට ඒ දෙස බලා සිටීම උචිතද? මගේ අත්දැකීමේ විදියට මින්පසු සිත බොහෝ විට සමාධිගත වී එක අරමුණක සිත තබා ගැනීමෙන් ගැනීම පහසුවක් දැනේ. නමුත් ආලෝකයන් දෙස අරමුණු නොකළ යුතු බව අසා ඇත. කරුණාවෙන් පහදා දුන මැනවි. ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. ඔය අපි කියෝප එකමයි දෙවෙනි එකේ කියවන්නේ ඒකමයි වෙන පැත්තකට දාන්නේ. හිත බය හිත ආනාපාන කර කර ඉන්නකොට හිතවිලි එනවා. ඒක දිහා බලන්න ඕන දානපාන දිහා බලන්න ඕනද කියලා එකක් දෙනවා. එහෙමයි. ආනාපාන සතියේදී සිතට එන සිතවිලි දෙස බලා සිටියද නැත්නම් දැන් අහනවා ආනාපාන සිතවිලි බලන්න රූප බලන්න ඕනද ගඳ බලන්න ඕනද කියලා එකම ප්‍රශ්නේ අහන්නේ. එකම උත්තරේ මෙච්චරයි සැකනම් ආනාපාන බලන්න. සැක නැහැනේ ඔක්කොටම එන්න දෙන්න. ඒක ලොකු කැතැසිස් එකක්. මේ සුද්ධ වෙන්න හදන්නේ. කෙලෙස් අයින් වෙන්න හදන්නේ. ඉතිකට බය නම් ආනාපානට යන්න. බය තමයි සැකයක් විතර මතුවෙන්නේ. මේක එන්න අරිනවා නම් ලොකු සුද්ධියක් ලොකු මේරීමක් සිද්ධ වෙන්න හදනවා. ඉතින් ඒක අර කිව්වට සැකනම් මූල කර්මස්ථාන දෙන්න නැත්නම් යන්න දෙන්න කියලා ඒක හරි අමාරුයි අල්ලන්නේ නැහැ හුඟ දෙනෙක් අල්ලන්නේ එකම ප්‍රශ්නේ කොයි එකට ආවත් ඒකට වර්ණග නග වර්ණග නග ලියනවා. ඒක නරක නෑ. නමුත් මතක තියාගන්න අපේ හිත ප්‍රශ්නමයි හොයන්නේ. උත්තරේ කවදාවත් හොයන්නේ උත්තරය වුණට ඇහෙන්නේ නැහැ. ප්‍රශ්නයක්ම හොතන. ප්‍රශ්නම හිත හිතා ඉන්නවා. ඒ කියන්නේ මේ හිතට ඉඩ දුන්නොත් දුකමයි. හිතට යම් වෙලාවක ෆ්‍රී විල් එකට ඉඩ දුන්නොත් කරන්නෙම කක්කාව. සබ්බේ සංඛාරා දුක්ඛ. සංස්කරණයක්මයි කරන්නේ නිසා පුළුවන් තරම් බලන්න මේ උත්තරයක් හම්බෙච්චා මේක නාහ, ඒක නෑහි, ඒක නොදක අපි වටේන් අත දාලා තාපැත්තේ ප්‍රශ්නයක් හදාගන්න ඇති චපලව වංචනිකව අන්න ඒක දිහා බලපුවාම හිත කොච්චර ක්‍රාෆ්ටිද කොයි වෙලාවෙත් දුකක් සංකර භාවයක් අවුලක් ඇති කරගන්න හදන හැටි ගති බලපුවාම පෘතජ්ජනය හරිම ඉන්ට්‍රස්ටිං බුදුහාමුදුරන්ට වැඩි. රාජනිෂ් කතා කරලා කියනවා මට බුදුහාමුදුරේ පෘතජ්ජනේ හමුරෝ කතා කරන්න මම කවදාවත් බුදුහාමුදුර ගන්න එකමනේ කියන්නේ. පෘතජ්ජනේ මේ දැන් කියව එක අනිත් පැත්තට උලා කියන ඌට මතක නැහැනේ අර කිව්වේ ඒ නිසා පෘතජ්ජනේත් එක හරි ඉන්ට්‍රස්ටිං කියලා තියෙන කතාව. එකමයි කියන්නේ. ආර්යනාථලත් කතාවම හරි සෞතු ඒකමයි ඔය අංචන් දුක නැත්තම් කියලා වෙන මොකක්ද. අර මනසේ සද්දයක් එක්ක આવොත් ආපම ආනපන බලනවා. හිතවිල්ලක් එක්ක આવොත් ආනපන බලනවා. වේදනාවක් එක්ක આવොත් ආනපන බලනවා. කහපාට දැක්කොත් ආනපන බලනවා. නිල් පාට දැක්කොත් ආනපන බලනවා. ප්‍රශ්නාවලියක් හදනවා. අර කියන දේ මුලින් කියව දේ ඇහෙන්නේ ඇහෙන්නේ නැති මොකද අපේ හිත සත්‍යයට කැමති නැහැ. අපේ හිත කැමති මුරුක්කු වලට, පකඩ වලට, චොක්ලට් වලට මුරුක්කු මුරුක්කු වෙන දේවල් වලට හරි ආසාවක් තියෙනවා. ඉතින් කමටහන් සුද්ධ කරන්න මට විතර මුරුක්කු හම්බෙන්නේ නැහැ කාටවත් මේ ලෝකේ. ගිය තැනක නඩු 50කට දවසකට ඇහෙනවනේ. ඒ නිසා මගේ පුදුමාකාර සුද්ධියක් වෙනවා. වඳින්න වටිනවා ඔයගොල්ලන්ට. හැබැයි මම කවදාවත් වඳින්නේ නැහැ. ඔක්කොම මට වඳිනවා. ඊට වෙඩි ජෝක් එකක් නැහැ. අපි අයිගාසට යනවා. ගරු ස්වාමීන් වහන්සේ අවසරයි. ඊයේ ධර්මදේශනාවේදී ඔබ වහන්සේ කියු ප්‍රකාශයක් ප්‍රකාශය තියෙනවා සිත තුළ ඇති දොඩමලු භාවයේද සාකච්ඡාවට දමන්න කියා. මෙම ප්‍රකාශය තවත් පැහැදිලි කරනමින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි. දොඩමලුකමට වෛර කරන්න එපා. එයාට සාධාරණ පුටුවක් දෙන්න. සාධාරණ අයිතියක් දෙන්න. දොඩමලුකම නැතුව අපිට යන්න බෑ. ඒක සප්‍රෙස් කරන්න කරන්න ඒකෙන් පැහැවෙනවා. ඒ නිසා ෆ්‍රී ඇසෝෂියේෂන් කියන්නේ ඕකට. එහෙම නැත්නම් සයිකියාට්‍රික් ඇනලිසිස් කියන්නේ ඕකට. ඒකට ඉඩ දෙන්න දුන්නාට පස්සේ ඇතුලේ මොකක්ද ඉන්නේ කියලා තේරෙනවා. ඒ නිසා ඒකට ඉඩ දීම තමයි කමටහන් සුද්ධ කරනවා කියන්නේ. ඉස්සෙල්ලාම ඒක endless discussion වගේ යන්නේ. endless වගේ පේනවා. නමුත් ගියාට පස්සේ අන්තිමට තියෙන එක එළියට යන්නේ නැතුව කාදාකවත් වෙන්නේ නැහැ. ඒ නිසා ඒක ආවට පස්සේ ඊට පස්සේ ඇතුලෙන් හදා ගන්නවා තර්කණය. ඊට පස්සේ ඉවරයි. ඒ නිසා ඔය සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ප්‍රී ඇසෝෂියේෂන් නැත්නම් කවුන්සලින් කරලා කිව්වා there is no natural death for counseling කියන. කියනවා කිය හැමදාම දැන් කාට හරි කතා කරලා පස්සේ සුවයක් ඇති වුණා නම් ඒ වෙනසත් එක ඊට පස්සේ අනියම් ප්‍රේමයක් හදා ගන්නවා. ඊට පස්සේ වෙන සයිකියාට්‍රික් ඩිසීස් එකක් එනවා දෙන්නට මේ ඉස්සල්ලා වෙක්කනට. දැන් දෙන්නේ කොට එනවා. අයි මූඩ් දැන් මෙයාට හරි ගිල්ලනේ. ඊට පස්සේ අර පිස්සට එක්ක බඳින්න ඕනේ. ඒ නිසා සයිකියාට්‍රිස්ට්ලට බඳින්න වෙන්නම පිස්සියෝ. <laughs> පොඩ්ඩ හනි පෙච්චි ගම උලව් කරන. ඒ ඒ ලව් එක පොඩි නැහැ. එහෙම නැත්නම් ඒ සයිකියාට්‍රි patient psychiatrist කෙනෙක් වෙන්න ඕන. ඒ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියතේ ඒක natural death එකක් නෑ. මෙයා psychiatrist කෙනෙක් වෙද්දී ආනික් කටියට කතා කරලා shape වෙලා යනවා. මේක perpetual problem එකක්. කදාකත් ඉවරයක් නෑ. ඒක කමටහන් සුද්ධ කිරීමේදී ඩිරෙක්ෂන් එකක් දෙනවා. කියන්නේ වැලියන්න ලිවට පස්සේ මේ දිගටම සතිය වඩන්න අවශ්‍ය නම් මූල කර්මස්ථානයේ පිවටල් පොයින්ට් එකට ගන්න. එහෙම නැත්නම් මේකට එන්න ආරින්න. ඔකට වෛර කරන්න එපා. හිතවිලි වලට වෛර කරන්න එපා. වේදනාවට වෛර කරන්න එපා. තද්ද වලට වෛර කරන්න එපා. පුළුවන් තරම් බලන්න ඒක මේ හීලින් ප්‍රොසෙස් එකක් කියලා යන්න දුන්නාට පස්සේ ඔකට පෘථිවි කියන ඔකට තමයි දුක කියන්නේ. ඔය තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. දුක්ඛම් පරිඤ්ඤය හැම එකම දැනගන්න. ඔය එන්නේ හැම එකක්ම අපිව සුද්ධ කරන්නයි, අපිව දියුණු කරන්නයි, සප්‍රෙස් කරන්න එපා, රියැක්ට් කරන්න එපා. choice එකක් තියාගන්න එපා. කොයි එකටත් එන්නේ ගරුතර ස්වාමීන් වහන්ස භාවනාවේදී සිතට එන ඕනෑම සිතවිල්ලක් ගැඹුරට සිටිය හැකිද නැත්නම් විදර්ශනා කළ යුත්තේ අනිත්‍ය දුක්ඛ අනාත්ත හෝ සතිපට්ඨාන වැනි කරුණුද ආනාපාන සතිය විදර්ශනා භාවනාවක් දෙසට රැගෙන හැකි විදි පහදා දෙන්න එය එන සිතවිලි දෙසම බලා සිටීම පමණක් දැයි ගැටලුවක් ඇත ඔබ වහන්සේට නිරෝගී සුව ඔය මාත් ඇහෙනකම් බලා ඉන්නේ ආනපාන කරන මොනද වැටුනේ කියයි කියලා. මේ මෙතෙක් කියපු එක ලියුමකවත් නැහැ. ඒ සරල කාරණාව ඇත්තෙම නැති වෙනවනම් කමඩන් සුද්ධ වෙනවා. ඒක ලියන්නේ නැතුව හිතවිලි දිහා බලනද කියලා අහනවා. හිතවිලි ආනපාන කරන්නේ විපස්සනා කරන්නේ කොහොමද කියලා අහනවා. ආනපාන විපස්සනා කරන්නේ කොහොමද කියලා අහනවා. මම මේ කන රුකුල් දීලා අහගෙන ඉන්න මේ ආනපාන මොනද වැටෙන්නේ කියලා කවුරු හරි report කරයි කියලා කවදාකවත් නැහැ. මං කියන්නේ ආනපාන කරලා වැටුනේ නැහැ කියලා. වැටෙනවා කවුරුවක්වත් ඒ එතන නෙවෙයි උත්තරේ හොයන්නේ. හැම තැනම හොයන. ඒ නිසා ආනපාන වැටෙන තාලේ කියනවා නම් ඒකෙන් කියන්න පුළුවන් ගේල් ගහ ගන්නද කන්නේ කේල් ගහ කන්නද යන්නේ පොල් ගහ කන්නද මතද විපස්සනාද කියලා කියතයි. ඉතින් ඒක වැටහිච්ච දේ කියන්නේ නැතුව ළමයා හම්බ වෙන්නේ නැතුව කොහොමද කේන්දරය හදන්නේ? හම්බෙච්ච ළමයාගේ රෙද්ද උස්සලා බලන්න එපා මේක කොල්ලද කෙල්ලද කියලා ඊට පස්සේ කේන්දරය හදන්න පුළුවන්. දැන් මේක දකින්න නැතුව කේන්දරය හදලා ඒක. ළමයා මේ කම්බෙන්ඩ් ඉන්නවා වැරදි කියලා අහනවා කේන්දරය හදලා තියෙනවා. ළමයාගේ නම ආනාපානයි. ඉතින් මං කියනවා පොඩ්ඩක් ඉඳලා තටමන්නකෝ. එළම හම්බ වෙනානේ. හම්බුනට පස්සේ ගෙනල්ලා පෙන්නන්න ඕන්න මට කේන්දරය ආයතයි. මේ තටමන ගමන් ආන්නේ. ඉතින් මට සෝරි කියලා හිතෙනවා. මට තටමන්නත් බෑනේ මං තටමනට වැඩකුත් නැහැ. ඔය විදිහට කාටවත් තට අවුරුත් තටමන වැඩක් නැහැ. එයා තටමන්න. පොඩ්ඩක් ඉවසපන්. කොහොමද තාටිකෝක එළියට එනවා. ඒ ළමයා පොඩ්ඩක් පෙන්නපන් මට. ඉතින් මේ ටික නැති කරන්න කමඨාන් වාර්තා කමඨාන් සුද්ධ කරනකොට වාර්තාව ලියීමේදී ඒ ටික සේරම හරි ගස්සලා පුදුම වෙහෙසක් ගත්තා ඒ පණ්ඩිත ස්වාමීන් වහන්සේ. කිව්වා මෙන්න මේ ටිකයි අවශ්‍ය කරලා තිනෝ ඕක තමයි ඕ ප්‍රපංච ඕ ප්‍රලාපන. මෙන්න මේක ලියන්නේ නැතුව මේ වටින වටියේ දේවල් ලියනද අපි කොච්චරක් සත්‍යයේ තියෙද්දි වටේ ඇවිදිනවද කියලා වටවලල්ල යනවද කියන එක. ඒක දැක්කට පස්සේ තේිනවා කවුරුත් ඉන්නවද දෙවන්නේ අපිට දුක දෙන්නේ. මෙච්චර ප්‍රසිද්ධ මෙච්චර ඍජු මෙච්චර අත්පනා අපිට තියෙන දේ තියෙද්දි වටේ කරගෙන. ඒ මනස ශිෂ්ටාචාර කියන්නේ ඕනෝකට. නැත්නම් මනස ඇතුළේ තියෙන ස්වභාවිකව මනුස්සය කරකෙන්නේ ඔය වගේ තැනක. ඒක නිකන් හරියට මේ ගින්නට පලින්ට හදන පළඟැටිය වගේ ගින්න වටේ කරකිනවා. කරකිලා ඒකට පැනලා පිච්චුනට පස්සේ වුණත් ඌ තවදුරටත් ඒක තමයි පණින්නේ. ගින්නටමයි පණින්නේ. මේ බුදුජානනාංශයක දිහා බලනලා කියනවා මේ කෙටි ආවුස ඇති සත්තු තවත් කෙටි ආයත ඇති සත්තු සත්තුන් සඳහා ඇති වීම සඳහා මේ තණ්හාවට ඇදෙන හැටි බලන්නේ කියලා බුදුරජාණන්සේ පහනට චිමිනියක් දාන්නෙත් නෑ සත්තු ගැන අනුකම්පා කරන්නෙත් නෑ මේ සත්තුන්ගේ හැටි ඒක එහෙම තමයි ගින්දරක් දැක්කට පස්සේ ඌ දන්නේ ඒකට පිච්චෙනවා කියලා ඒක තමයි පණින් ඒකල ඒක වටේ කරකිනවා නිසා කොච්චර දෝ කියනවා ආනපාන කරනකොට සක්මන් කරනකොට මට ආනපානේ වැටුනේ මෙහෙමයි අද්දැක්කේ මෙහෙමයි සක්මන් කරන වැටුනේ කවදාවත් කියන්නේ නැහැ. ඒක නොකිය වැටෙන්නේ නැතුව නෙවෙයි. එතන උත්තරේ තියෙන බව දන්නේ නැහැ. කොම්ප්ලිකේටඩ් දේවල් ලියනවා. අර සරල දේ ලියන්න. ඒ නිසා මේ මේ කියන පෙකන හරි කමන්නේ. කැමතිනම් මං ආනපනි කරා. ආනපනට හිත ගියා. හිත ගියාට පස්සේ මට මෙන්න මේක වැටුනේ කියනවනේ අපිට ඒක සාකච්ඡා කරලා දැනගන්න පුළුවන් යන්න හදන්නේ මේ කියන කතාවේ හැටියට සමතේට විපස්සනාටද කියලා. එහෙම නෙවෙයි එතකොට එන්නේ හිතන්න ඕනද හිතවිලි කොහොමද විපස්සනා කරන්නේ ආනාපාන කොහොමද විපස්සනා කරන්නේ කියලා ළමයි හම්බෙන්න ඉස්සෙල්ලා අහනවා. ඒදී හිතලා බැලලා උත්තර දෙන්න කිව්වොත් තන්නි කර මුළු සභාවම පිට යනවා. නොම ගහනවා. කදාවත් කරන්න හරකයි. එයාගෙම කට උත්තර අරගෙන අමාරුවෙන් හරි කරන දවස් දෙක නෙමෙයි තුන හතර නෙමෙයි පහ හරි ඉඳලා වෙච්ච දේ ලිව්වට පස්සේ ඒක විස්තර කරාට කවදාකවත් නොම ගන්නේ නැහැ. මොකද වෙච්ච දේනේ. හිතලා බලලා උත්තර දෙන්න යන්න නරකයි. Nikaya. Uh, <clears throat> Bhante talked about uh, samadhi and vipassana meditation yesterday. Does one have to first establish themselves in samadhi before ob uh, observing the true reality of nature in terms of anicca, dukkha, anatta? When should one start their practice of, of vipassana. Also, does one have to attain jhanas before they start uh, to ob uh, observe uh, anicca dukkha anatta of phenomena? Thank you, Bhante. So whatever uh, may be, that was I was telling in Sinhala, when you put your mind, when you put your mindfulness to object, what did you observe? Please let me know then it's a very good starting point. Start uh, thinking whether should I do samatha or vipassana or I do should I should be jhanic level. All these things are still in clouds. But I'm asking, what did you feel? What did you experience by one and a half days of experience? No one is telling. No one is not clear. No one is uh, sharp enough. Or oh, my my telling is not uh, will not be understood. So therefore asking samatha vipassana and doing jhanic experience to eh, evading or by derouting your direct touch. Please let me know what is your primary object. When and where you are with the primary object, what did you experience? What did you comes to know? Then I will, I can, we can do. Otherwise, where are we? Where are we? We are thinking in abstract. We are thinking in philosophizing the worst thing in a residential retreat. At home, it is not a crime. But when you come here and doing it, it's an utter wastage of time. And please understand me. Please share your experience rather than your mental proliferation. However, it is not for this mental proliferation. Uh, when Bante said, during meditation, you just be if the breath is the primary object, the, breath, the breath. Mm-hmm. If the breath is the primary object, does just be means you just observe the breath and notice the changes that occurs as you watch the breath. Do you have to have a knowledge of the various stages laid down in the uh, Anapanasutta to ensure you are going in the correct path uh, as a guidance. Thank you, Bhante. So that uh, if whether it's anapana or whether it's rising and falling, when you are walking, whether it's right, left leg and right leg, it is yet to be confirmed. So when you do, when you just sit, let me know what did you feel. Do you feel breathing? Do you feel the expansion, contraction? Do you feel the touching sensation? Whatever it may be. So when you just be, but it you comes to know? That is the starting point. Without expressing it, without starting with this natural point, all the other, I would say, mental proliferation. It is misleading the mind. It's just, this is just childlike, you just sit and write what did you come from. I don't know. I don't know whether it's anapano, rising and falling or sitting, touching, anything. So that is the what you have to keep it open. Then the trip is very natural, down to earth. If someone is going to say everyone must do anapana, the Buddha would have uh, uh, would have given only one thing, but it is not the case. He has given 40 examples please let me know in your case what is your most frequent object or primary object or pivotal object then onward we can start so far not a single letter single one addressed to this fact they are beating on bush I don't know it is in UK disease or something something special disease infested one because other places there are few people, just talk. They, what did they experience it? And but here still we are beating on the bush. Bhante mentioned in yesterday's talk Theravada and Mahayana. If Buddha taught one Dhamma, um, what is the true Dhamma Buddha taught? is it in Theravada or Mahayana school? Also, has the Dhamma been distorted in any way during the various translations down the line after the passing away of the Buddha? Even today, there are misinterpretations in uh, understanding what Buddha exactly meant interested. I am asking when you sit, what do you experience? No one can misinterpret. Please come back to that direct touch. Then it is Mahayana, Theravada, anything can happen. Otherwise you are succumb to all the interpretation. So please come back to here and now. Just start from that point of view and then we know our starting point is natural. So very difficult to come bring it back. I am telling it is this difficulty is only with Buddhists. Others no problem. Others just ask you, just sit and let me know what is happening, they will let me know. But the Buddhist, ah, it is, it's a pathogenic, path, pathogenic, pathetic. They are sick, very difficult to bring back to on just on the ground. So please sit and walk and let me know what you do comes to know what you experience and see can someone misinterpret it. No one can. That's why Upanishad Sayadaw says, start something impossible to misinterpret. Under your very nose, here now I am, impossible to misinterpret. But the thing is, how can we communicate it? We, are, we, are, we know too much. So therefore we are, we are regurgitating, ruminating all what we know for very difficult the truth to come, the present moment to come, present experience to come, direct touch to come. So they have a huge amount of de-learning, deconditioning. It's very painful. It's very, very painful. And if this is the case in the Buddhists, imagine about the other people, how to take into the common ground, just be a human, very difficult. So try to be innocent, try to be uh, nihitamani. The English thing can go. No, no, no arrogance. Just, just tell what is happening. No one can interpret. If you talk about the second-hand knowledge, if you are talking about conditioned thing, uh, you are at, at lost. I am very sharp for the last 40 years not to yield into that. Just be here. It's so simple. Yes. මම දැක්කා. ඊට පස්සේ පරයන්ක භාවනාවේදී සති ආවුදෝගේ ඉන්ස්ට්‍රක්ෂන්ස් ලැබුණා ඊයේ ඒවා ආනාපානේ කුලං වැල්ල වදින තැන වගේ අරමුණු කරන්න පටන් ගත්තාම නිකන් දම්පාට ක්ලවුඩ් එකක් වගේ එනවා ඒක සාමාන්‍යයෙන් මට ඉස්සෙල්ලා කරනවා එතකොට හිතනවා දැන් මේ කියලා මම ඒක බෙන්ච්මාර්ක් එකක් වගේ මයිල්ස්ටෝන් එකක් වගේ මම හිතාගෙන ඉන්නවා. ඒක ඒ වුණාට දැන් ඒ කියපු මේ ඉන්ස්ට්‍රක්ෂන් වල ඒක අයින් කළා ආයෙත් මම ආනාපාන සතියට අයින් කරන්න ඇඬපේක වාසියට ගන්න. අයින් කරන්න බාරට එලියක් වටනවා මේක වාසියට ගන්න. එළිය නතර වෙන්න එපා. යන පාරේ අන්ධකාරය එළියක් වටනවා නරගන්නේ නැහැ. අයින් කරන්න එපා. අයින් කරන්නේ හම්බෙච්ච ඉන්න ඔබට. අල්ලගෙන යන්නත් එපා. අල්ලගෙන යන්නත් එපා අයින් කරන්නත් එපා. දෙක මැද එකක් තියෙනවා කියලා මං කියන්නේ. ඒක වාසියට ගන්න. එලියක් කට්ටම් කොච්චර හොඳද? ඉතින් ඒ නිසා ඒක අල්ලගන්න බෑ. දැන් දැන් හතියක් තියෙනවා. අරමුණක් තියෙනවා. එලියකුත් වැටලා තියෙනවා. මම ඒ නිසා ඉක්මනට ඉක්මනට ගමන කරගන්න. ඒකේ නතර වෙන්න එපා. ඒක නතර වුණොත් අර එළිය වැටිච්ච තැන ගිනි තපින් දිහිට වුණා වගේ හිටිනවා. අල්ලගත්තා වෙනවා. ඒක ඇතුළත නතර වුණා. උනේ හොඳ දෙයක්. ඒකේ වාසිය අරගන්නවා කියන එකට කියන ඔපචුනිටිස් කියලා. යෝගාවචරය අට ඔපචුනිටිස්. අනිසංශ කියනවා එහෙම නැත්තම් කවදාකවත් මේ ගමන යන්න බෑ කියලා. අවස්ථාව වාසිය ගන්න ඕනේ මොකද මාර්යා දාන්නේ මාරක මා පුදුමාකාර බෝල දාන්නේ. අපි දැනගන්න ඕනේ ආපේක වාසියට ගත්ත ගියා. දැන් මේක මේක අවස්ථාව ගානක වෙන්නේ ඊයේත් උනා දැන් හරි. මට සතිය තියෙනවා. ආ හටටටක් ගාලා යන්න ඉදිරියට. මේක අයින් කරන්න හේට් කරන්න එපා. එතකොට එතකොට මේ අපේ ඇටෙන්ෂන් එක වෙන පැත්තකට යනවා. ඒත් මාරයා දිනනවා. ලව් කරක් දිනනවා, හේට් කරක් දිනනවා. වාසියට ගත්ත ගියා. ස්වාමීන් වහන්සේ දැන් එතන දිගටම යනවා කියන්නේ දැන් මටත් ඒ ඒ මස්ටර් වගේ වෙලා තියෙන නිසා හන්නේ ඒ කියන්නේ එහෙම්මම හිත එහෙම්මම තියාගෙන ඉන්නේ නේ තමන්ට තැකන මූල කර්මත්තාන්ට යනවා මේ දින් දැන් ආලෝකෙ දිහා යනවාද මූල කර්මත්තාන්ට යනවාද තැකේද මම මේකට හේට් කරනවාද මේකට ලව් කරනවාද කියලා දැනගත්තොත් මූල කර්මත්තාන් යන්නේ. එහෙම නැත්නම් මූල කර්මත්තාන්ට වෙරිෆයි කරන්න ඕනේ. එහෙම මේක මේ යන ගමනට පවන් සැලීමක්. යන ගමනට ආලෝකයක්. නේ වේට් නැහැ. ගමනේ දැන් මේ මට පාරේ ට්‍රැෆික් නැති වෙලාව හම්බෙච්ච වෙලාව ගමන කරගන්න ඕනේ. ගමන කරගන්නවා කියන්නේ මොනවද? එතකොට අපි හිතත් කොහොමද කියන්නේ මොනවද? Continue the same thought moment. Don't complicate. Everything is to complicate you. must understand, simplify it, be innocent, and let the, let the thing happen as it is, without man-made complications, mind-made complications. Just be. ඒක තමයි අපි දන්නේ නැති. මොන හරි වුණාට පස්සේ යමක් නොකර ඉන්න හැටි අපි දන්නේ නැහැ. අපි දන්නේ අරක මේ කරන ෆස්ට් එයිඩ් දෙන්න දන්නවා, ඔක්සිජන් දෙන්න දන්නවා, සිංහල වේදකම් කරන්න දන්නවා, ඉංග්‍රීසියෙන් නිකන් බලන්න හිටපන්. එක්කෙකුට ලෙඩාට පුළුවන් නම් කියන්නේ අනේ වැඳලා කියන්නේ ඵලයව මෙතන වෙන්න ඇරලා ඵලයව නෑ මේක ඇවිල්ලා අරේ ඔක්සිජන් දෙනවා හේන් දෙනවා මෙහෙන් දෙනවා මැරෙන්නවත් දෙන්නේ නෑ මැරෙන්නවත් දෙන්නේ අර එක මිනිස්සෙක් හිටියලු අර ධම්ම තුනෙත් කියනවා ඉන්නකම් බල්ලෙකුටවත් ඕ කියලා කතා කරලා නැතිලු කියලා තිබ්බලු මම මැරෙන්න යන වෙලාවේදී මයිලක කවුරුත් ඉන්න එපා මට ස්වභාවික යන්න ආරින්න කියලා ඉතින් ඒ දරුවා හරි ආදරෙලු තාත්තා මරණ වෙලාවේදී ඒ ඒ කට්ටිය ඉන්න බැරුව වෙදෙක් ගෙනලා කතායක් හරි ගසලා අටයකට හිඳලා පොවන්න හදනකොට මිනිස්සු කටවහගෙන ඉන්නවා. ගිරාඬුවක් දාලා කට ඇරලා ඊට පස්සේ තීත්ත කුණුහරුප දෙකක් කිව්වලු මැරුණා. කවදාවත් කුණුහරුපයක් කතා කරපුවා තේ මිනිස්සු කොහෙද ගියේ? ඒකම මැරෙන්න දීපන්. උඹලට මං කියලා තියෙනවනේ. දරුවන්ට බෑ කැක්කෝ. අර කසහය ටික බෙවුවා නම් තව මොහොතක් ඉඳී ගියා. හොඳ කුණුහරු දෙයක් වල මං කියන්නේ ඕනේ නැහැ නේද? කියන්නේ හවුතු ඒවා කියන එක. දෙකක් කිව්වලු මරවලු. නෑ ඉන්න පුළුවන් ඔච්චරයි කරන්න. වට වෙලා ඉන්න කටට උන්ට කුලප්පු අරමිනියා මැරෙයි කිය. මේ මේක ස්වභාවික දෙයක් නෙ මරනවා කියන්නේ කෝකේ අය කලබල මම දැක ලොකු සංහසේ මරනවා දැක්ක ධම්ම නිසන්ති ආමරෝ දැක්කේ නෑ. අපේ ලොකු සංහසේ මේ ධම්ම වාසාමුද්‍රෝ අපච්චි මරනවා වල නම්බුන්නේ නෑ මට. මට ලොකු ආසාවක් වුණා මේක දිහා බලන්න නිකන් ඉන්න. මගේ බුදුම ගෞරව කරව මට උගන්වපු කෙනා. ලොකු සාන්තිමන්නකොට මල් ළඟ. ධම්මවාස හාමුදුරුවෝ නෑ ඒ තපවත් වෙනකොට වෙනවත් එක්කම වගේ මම ගියේ. මට පුදුම ආසාවක් තිබුණා. මේ බලහන් ඉඳලා මොනවත් නොකර ඉන්න. කාටවත් බෑ. විශේෂයෙන්ම අඳුරන කෙනෙක් ඉන්න බෑ. ඒ නිසා මැරෙනවා නම් මැරෙන්න නෑ යෝ නැත්තන. <laughs> දන්න කෙනෙක් නැත්තන. මැරෙන්නවත් දෙන්නේ නෑ. එසේ යමක් වෙනකොට ඒකට එහෙම යන්න දෙන්න සුම්මයිදී. නිකන් හිටපන්. දන්නේම නැහැ. අපි හිතනවා මොනවා හරි කරන්න ඕනේ. කරන හැම දෙයක්ම කක්ක. කරන හැම දෙයක්ම සංස්කාරණ නිසා මේක දිහා බල දැක්කට නොදැක්කා වගේ. ඇහුනට නැහුණා වගේ. දැන්නට නොදැන්නා වගේ. බැරනම් මලමිණියක් වගේ ඉඳලා. ඥානෙ නැති කෙනෙක් වගේ ඉඳලා බේරෙන්න කියලානේ බුදුහාම කියලා තියෙන්නේ. මේ සිද්ධිය වෙන දිහා බලන්න ඉන්න ඇඟිලි දාන්න එපා. මොනවක්වත් කරන්න එපා. ඒකෝනේ නිවන කන ගාව. ඇත්තටම නිවනේ ඉන්නේ. තමන් නොකර අපි වෙන දෙයට වෙන දේව බලනකොට නිවිලා. අපිට ඉන්න බැරිකම තියෙනවා. දැනුම තියෙනවා, ස්ටූල්ස් තියෙනවා, යගම කැක්කුම තියෙනවා මොන හරි කරන්න ඕනේ කියලා මේ වගකීමකුත් ඒකට කියන්නේ vested interest කියලා කියන්නේ. vested self vested interest එක ගන්න මේ අනුගානුකම්පාවට නටනවා. එහෙම මිනිසෙක් හතුරෙක් වුණත් පාඩුවේ මිතුරෙක් වුණත් පාඩු. ඊට මෙට වැඩි හොඳයි මේ තිර රිලෙව් එකක ඉන්නේ. ඌට වටපිට බලලා ඉඳලා ඉඳි මොකද වෙන්නේ කියලා. එච්චරයි. ඌ 119 ගහන්න යන්නේ නැහැ. ස්පෙෂලිස්ට් කෝල් කරන්නේ නැහැ. ෆැමිලි ඩොක්ටර්ට කතා කරන්නේ නැහැ. බලහන් ඉන්න. පුළුවන් වේද? පිස්සු. මේ ශිෂ්ටාචාරයේ මිනිස්යාගේ වලිගෙට ගිනි තියලා හනුවා වගේ. පණිනවාමයි වැඩි. නිකං හිටපන් කියලා කියන්නේ. සුම්මයිරි. just being just being වෙනකොටම නිවන් දැකලා ඉස්බින් වෙන්න බෑ. නිවන් දකින්න නැති කෙනාට ඒකට කොහෙන් හරි කුයි කුයි ගන්න. ඒක තමයි අපි ඊගාට ගන්න හදන සූත්‍රේ කකුප්පා. මොකද ඒ සූත්‍රේ නම් කකුප්පා සූත්‍රේ. කුප්පනවා කියලා කියන්නේ මොනවද දැකලා නිකන් ඉන්න බෑ කුයි කුයි ගන්න. කිචි ගෑ. හරියට අහනවා මෙහෙට අහනවා අඩ පිටව. නිසා නොදන්නා ගස් කොළන් එක්ක හිටපියා වූ කැලේට ඵලයා වූ පහක් මුලේ වාඩියා වූ හිස් තැනකට ඵලයා වූ කියලා බුදුහාමුදුර කිව්වේ දන්න මිනිස්සු එක්ක එක යුනිවර්සිටි ඉන්නකොට කියන යාළුවොත් එක්ක වහකණ්ඩත් බෑනේ කිල්ලගෙන කනවා මචං මට කැලක් කියන මොනවද දන්නේ නැහැ ඔය එකක් දුනා කනවා මචං මට කැල ඉච්චරයි. ආවට මොනවා මොනවා කෑවත් කන්නේ වහ කෑවත් කන්න. ඒ නිසා තනි වෙනවා කියන්නේ සක්විති වැඩක්. තනි වෙනවා කියලා කියන්නේ ඒ කියන්නේ මේ සුම්මයිදි කියලා කියන්නේ බුදු වෙලා. නිවනමයි. ඉතින් අපිට ඒක සාපයක් විදියට වෙන්නේ කොන්ුණා වගේ වෙන්නේ මේ <clears throat> loneliness එකක් විදියට වෙන්නේ loneliness වගේ. loneliness එක වෙන්නේ loneliness වෙලා. ඉතින් psychiatric. loneliness එක loneliness එක කරගත්තම නිවන. එකම දේ වචන දෙකයි වෙනස තියෙන්නේ. ඉතින් මේ psychiatric කියනවා lonely කියලා දාන. බුදුදහම කියනවා aloneness එක තියාගන්න කියලා. සරුවච්චන් සති පිරිනම් බාන කරත් වටේ හිටපු කට්ටිය අඬන්න පටන් අරගත්තා. අනුරුද්ධ සාංශිකව කලබල වෙන්න බෑ. තාම ඉන්නේ චතුත් අධ්‍යානෙ හුස්ම වැටෙන්නේ නැති වුණාට අපවත් වෙලා නැහැ. අපවත් වෙන්න බෑ චතුත් අධ්‍යානෙදී. බුදුරජාණන්සේ දැන් අපව එන්න ඕන normal mind state එකට. 3 2 1 එනට ආය හුස්ම ගන්න. ඒක කට්ටියට සන්තෝෂයි. අනුරුද්ධ මහත්තයා අපොඩ් එකේ අපවත් වෙනවා. චතුත ධානය හුස්ම ගන්න තේ ඉනකොට ඔක්කොම නෝ අයියෝ දරුවචන් වහන්සේ වෙනුවම් පෑවෝ කියලා වань. <laughs> ඇතුලේ ඉන්න එක මැරෙන එකට කතා කරන්න පුළුවන් නම් අමුතුම සාහිත්‍යයක් තියෙන මේ ලෝකේ. කරුණට වෙලා තියෙන්නේ ඌ ඉතින් ඒක අපිට කොමියුනිකේට් කරගන්න විදියක් නැහැ ගියේ කාගේ විස්තරේ. මේ දන්න කට්ටියගේ බයිලා ටිකනේ මේ පොත්වල ලයිබ්‍රරි වල තියෙන තන්නේ කර වැරද්දක්. <coughs> ගියාට පස්සේ පුළුවන් නම් කනෙක්ට් කරගන්න හරි වටිනකමක් තියෙනවා මේ මිනිස්සු තමන්ගේ ආශාවට තමන්ගේ තියෙන පෞද්ගලිකත්වයට මේ අනුන් ගාවගෙන අනුන්ට උදව් කරනවා කියාගෙන මොන කොම්ප්ලිකේෂන් එකක්ද කරන්නේ කියලා. ඒක තියෙන්නේ මනුස්සයා ගාව විතරයි. හැබැයි ඒකෙන්මයි නිවන් දකින්නත් පුළුවන්. ඒ මොන කරදරයක් වුණත් බලන්න යමක් නොකර සිටීමේ හැකියාව. එතකොට බ්‍රේන් එකෙන් දෙනවා ටක් ගාලා බෙස්ට් ආන්සර් එක. මොනවා කරන්න ගියත් ඒක සකන්නේ නැහැ. හිතලා කරන හැම දෙයක්ම සකන්නේ නැහැ. සිද්ධ වෙන දෙයක් තියෙනවා. ඒ සිද්ධ වෙන දේ එන්නේ බ්‍රේන් එක calm down වෙන්නේ නැත්තම්. calm down වෙන්න නොකර සිටීමේ හැකියාව බලන්න. එතකොට ටක් ගාලා ඒ ටෙලිපැතික් කොමියුනිකේෂන් එක එනවා. සෝමනස දැන් අපේ මේ ඉන්නකොට සිතට එන සිතුවිලි ලෝභ ද්වේෂ මෝහ සිතුවිලි නම් ඒත් එnderලා හිම බලාගෙන ඉන්න ඕනේ ඒක ඉවරයක් වෙනකම්. ඒකට වොරි කරන්නේ හිතවිල්ල මගේ කියාගත්තොත් විතරනේ. ලෝභ හිතවිල්ලක් ඒ හිතවිල්ල මගේ ඒ හිතපු හිත මගේ කිව්වොත් හරිම ලැජ්ජයි කියන්නේ. මේ හිතවිල්ල කියලා කියන්නේ නේ එකක්. ඒකට මේ ඩිස්ක්ලේම් කරනවා නම් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මික ලෝභය වුණා මොකෝ දෝෂ වෙච්චා මොකෝ. ඔක්කොටම අපිට කරප්පන් එන්නේ. අපිට මේ ඇලර්ජික් වෙන්නේ මේක මම කියාගත්තොත් නේ. ඒ වගේම කාට ලෙඩ වුණා ප්‍රශ්න නෙමෙයි. අපේ කෙනෙකුට වුණොත් විතරනේ අපිට ප්‍රශ්න තියෙන්නේ. නැත්නම් ඔය හැමදාම මරණ දැනියු තියෙනවනේ පත්තරේ අපි යනවාද? පත්‍රය හැමදාම මට දැනෙන 10 15ක් තියෙනවා. ඔක්කොටම යනවා. නෑ මේ අපේ එකෙක් මැරෙන්න ඕනේ. එදාට තමයි ඔන්න ඒක විතරයි මරණය. අන්තිම මරණ නෙවෙයි. තිකින මලගියක් යනවා කියම මල මචං පොරක්ක් කරන්න දැන මලගෙදරක් තියෙනවා. ඉතින් මං අහනවා කවුද ඒක මලගෙවල් නැද්ද දවසක් තියෙන ලංකාවේ? දැන් මගෙන් ඇහුවොත් එහෙම ආවල් මලගෙදර යනවා කියලා මං කියනවා නෑ මට මේ ඉංගලන්තේ ට්‍රිප් එකක් තියෙනවා මං ඉංගලන්ත ට්‍රිප් එක යනවා කලින් ෂෙඩියුල් කරලා තියෙනවා මට මලගෙවල් යන්න විදියක් නෑ. බෑ දව මාසේ හැමදාම මම බුක් කියන මට මැරලා ගෙදරට යන්න ඕන අවුරුද්දට කලින් කියන්න. ඒකට මම පොඩි රිසර්වේෂන් එකක් දාලා දිනවා. ඉදාට බල ගෙදර ගියා. නැත්තම් කරන්න දෙන්නේ නැහැ. සෝරි මම බුක් වෙලා ඉන්නේ. මට ඕන නම් යනවා. හරි ජොලි වැඩේ මේකේ තියෙන්නේ. කවුරු මැරුණා මේ ඌ මැරලා ඉවරනේ. ඉතින් ආයෙ මොනවා කියලා ඇමරිකන් දෙයි. මොකා වැරුණා. ඒකට හරි ආසයි එදාට වෙන වැඩක් දාගෙන ඉන්නවා. දැනගත්ත ගමන් කියනවා දැන් නුනට බොහොම ස්තුතියි මට අවල් වැඩේ තියෙනවා මට එන්න විදියක් නැහැ. මැරෙන්න ඉස්සෙල්ලා උදව්වක් කරන්න ඕන නම් අවල් දෙය කරන්න කියන්න මම පුළුවන් තරම් එන්න මේ දවස්වල ලංකා විපස්සනාගේ වයසක හමුරුකෙන තියාන පොඩි හමුරු තුන් දෙනේ දෙනවා උපස්ථානයක් දිවි ලෝකේ. මට ගිහිල්ලා මම වැඳගෙන ගිහිල්ලා පොඩි හමුරුනේ ආයේ නිවනක් ඕන ඕක කරපන්. ඒ ලොකු හමුරුන්ට ස්තුති කරන්න බෑ ඔහේ බලාගෙන ඉන්නවා. බෙඩ්සෝස් ඇවිල්ලා තුන් දෙනෙක් පොඩි හාමුදුරු තුන් දෙනෙක් කියලා සිවුරු මාරු කරනවා, කවනවා, පොනවා. වෙන මොනවා ස්වර්ගයක් මේ ලෝකේ. මේ හාමුදුරු මං කිය මං ගිහලා කතා කරා, යහමතු කතා කරන්නේ පොඩි හාමුදුරු කියනවා මේ අපි ගිහිලා කියනවලු ප්‍රස්ථාන කරනකම් ලෝකාන්ට අනිච්චං අනිච්චං අනිච්චං කියලා. යහමතු කියන්නේ දුක්ඛං දුක්ඛං දුක්ඛං කියනවලු. මං කෝ මේ තරුණයන්ට අනිච්ච තමයි නාකියට දුක්ඛං කියලා කියන්නේ. දෙකම එකයි. වයසට ගියාට පස්සේ දුක. තරුණ කාලේ අනිත්‍යං. ඒ උනා නෙවෙයි පොඩි හාමුදුරුවෝ මෙහෙම සල්ලි ලක්ෂයක් දුන්නත් මේක කරන්නේ මේක කරපියව් මෙච්චර ලස්සන වැඩක් ඇත්තේ නැහැ තාම කිසිම ප්‍රතිඵල අපේක්ෂාවක් නැහැ දන්නා දුන්න හාමුදුරු කෙනෙකුට පොඩි හාමුදුරු තුන් දෙනෙක් උපස්ථාන කරනවා මට මට හොඳට මතකයි මම මෙහෙම ඥානාරාම සංස උපස්ථාන කරනකොට මට ඇතිවෙච්ච ස්පිරිට් එක ඒ අපච්චිට උපස්ථාන කරනකොටත් එමේ මේ බෙඩ් සෝස් එක විතරක් ඒ ඇතුලෙන් එළියට ආව පුරව විතරක් මේකේ පුරවන්න බැරි තරම් එළියට ගන්නකොට ඉඳ ගන්නකොට කක්ක කරන්න කක්ක යන්නේ අර බෙඩ් හෝස් එකෙන් තැරයක් කරනවා. ඒකට වැලි පොල් වැලි මේ මේ කුල් වැලි කොළපතක් තියන. සැර වැටෙනකොට මගේ කකුල් වලට විශ් වෙනවා. ගිලනාවලා බේත් මොනවාක්වත් බේත් නැහැ. අපිට සල්ලිත් නැහැ මොකක්වත් නැහැ. තෙල් ටිකක් දානවා අරේ මේ කරනවා. ඉතින් මං ගියාට පස්සේ මං කියනවා අම්මට අම්මා මේ කක්ක අත ගාපු වෙලාවේ අතෝ දන්නතු බට්ටියක් කන්න ඕනේ. විජහාට බට්ටිය අපේ නෙද්දකින් විතරක් පෙරේතය කියලා මට බයි. අම්මා දන්නවා මං කරන දේ කාටවත් කරන්න බෑ කියලා. මට එතකොට තේරෙන්න පටන් ගත්තා මෙච්චර ಗುಣදහම් ඇතුව ජීවත් වෙච්ච අපච්චිට මෙහෙමනම් මං ඒකට පන්සිල් පද පහම කඩලා තව කඩන්න පුළුවන් ඒවා හොයන වෙලාව. කඩප්පුලිකන් සේරම කරලා තිබ්බේ. මම දැනගත්තා කුණු වෙන දවසේ තෝ ඊට වැඩිය කුණු විලා මැරෙන්නේ කියලා. මෙච්චර බින් කරපු මනුස්සයා දරුවෝ 11 දෙනෙක් හදපු මනුස්සයා අන්තිමට මොකද උනේ? ඒ තාපජිගේ හිත ක්‍රිස්ටල් ක්ලියර්. කතා කරලා කිව්වා දෙයියෙකුටත් පොඩි පුතා කාටවත් මේ වගේ උපස්ථාන ලැබෙන්නේ නැහැ වගේ. අපිට දෙන්න දෙයක් නැහැ. ඔච්චර තමයි අපිට දෙන්න තියෙන්නේ. උඹට කවදාකවත් ලෙඩ වෙන්නේ නැහැ කිව්වා. ඉච්චරයි. ඕකට කවුරුත් බල බල ඉන්නවා. කවුරුත් කොයි අපච්චරේ කවන්නේ අහුවෙච්චාම උපස්ථාන කරන්නේ. ඉල්ලනකන් ඉන්න යන්න එපා. උපස්ථාන කරන්න. ඒක livelල මරණ වෙලාවේදී යන්න අරින්න කොච්චර සන්තෝෂයක්ද අප්පා ඔය වගේ වද විඳගෙන ඉන්න මිනිස්සු මරනහම කියවන්නේ where there is no doctor කියන එකේ අන්තිම ආටිකල් එක මම ඒක පබ්ලිෂ් කළා ඉංග්‍රීසියටත් දාලා මලමිනි ගෙවල් වල මම බෙදලා දුන්නා. මන්නේ කොච්චර ලාභයිද මේ මෙඩිකල් අල්ලගෙන තියනකොට හොස්පික්ස් දීගෙන කටු ගහගෙන අර එහෙම් බෙහෙත් ගහගෙන මෙහෙම් බෙහෙත් ගහන මේ කරන මගුල අපායට ගියාට පස්සේ කරත හැකිනේ ওই ටික. මොකටද මෙහි කරන්නේ? කෙරෙන්නේ දෙච්චරනේ. දෝදිය පොවනවායි, කටුවානවායි, ඉඹුලේ නගනවායි. ඕනේ නම් දෙන්න ලෙඩට ඒක වෙනම දෙයක්. මේ පිළිගන්න මේ භාවනා කරනකොට මේ පිස්සු ඔක්කොම සිද්ධ වෙනවා අපිට වෙන්න දෙන්න. අපිට බැරි මේ වෙන දෙයට වෙන්න දීලා බලන්න බැටකම. මේ වෙලාවේ YouTube දන්නේ මේ ප්‍රශ්නේ අහන්න. නමුත් මම දන්නවා ස්වාමීන් වහන්සේ යන්න ඇති කටුගුරුන්ගේ ඥානරත්න හඳුරන්නේ මන්ගෙදට. අපි පොඩ්ඩක් කියන්න ඒක ගැන. නෑ මට මලගෙදට යන්න බැරි නම කොන්ෆරන්ස් එක නිසා මට 19 වෙනිදා ෆ්‍රී වුණා. කවදාකවත් මට හම්බෙන්නේ නෑ. අවුරුදු 10කට සැරයක්වත් මට දවසක් ෆ්‍රී දවසක් කියලා එකක් නෑ. ඒ කොන්ෆරන්ස් එකේ හෙට නිසා ෆ්‍රී කොන්ෆරන්ස් ඉවෙන්ට්ස් දෙකක් තිබුණා ෆ්‍රී. මම ඒ නිසා කොළඹ ගෙදරකටලා හිටියා. ඉන්නකොට චන්දිම කතා කරලා කිව්වා තාරට තාර කතා කරලා කිව්වා ස්වාමීන් වහන්සේ ඥාන සංසි කොළඹ ඇවිල්ලා ඉන්නවා. මට දුන්නොත් මම ගෙනිනවා නව ලෝකෙට පහසුකම් ටිකක් තියෙනවා. ඒක නිසා දැන් ඉන්න තැන ජෙනරල් හොස්පිටල්. හැබැයි මම දන්නවා ඥානදාමට හොල්ලන්න බෑ කියලා. පස්සේ මම සුබුති හැමර කතාවට පස්සේ කිව්වා සංසේ ඉන්නේ නවරත්න මහත්තයා ගාව. ආහාර මෙතනින් පල්ලයට යන්නේ නැහැ. ඉතින් දැන් මොකද කරන්නේ? ඊට පස්සේ දානවා කිව්වා එන්ඩොස්කෝප්. මම කිව්වා එන්ඩොස්කෝප් කරන මොකද ආහාරයක් නැත්තේ. යන්න බෑ. ඌව මයෙන් අහල වැඩක් නැහැ එන්නේ කිව්ව පුළුවන්. මං ගියා. යනකොට මේ වාටුවේ තිබ්බයි කිව්වා. ඒ වාටුවේ තිබ්බයි කිව්වා. අර තියටර් එකේ කිව්වා මේ තියටර් එකේ කිව්වා. ඉතින් මම ඇවිදිනවා. දවසම ෆ්‍රීනේ. එහෙනම් නරත් මහත්තයලෝ කොයි සෝන් කියන්නේ කියලා. ඒ තියටර් එකේ ඉඳගෙනම එළියට ආවේ. ඊට පස්සේ මං කොහොම ඥාන මොයි ඔය ඉන්නේ ඔය ඇඳේ ඉන්නේ. පොඩ්ඩක් කියන්නකෝ කැමති වෙන්නේ කියලා ඔපරේෂන් කරලා මෙතන මේකක් පෙක් එකක් ගහන්න ඕන කිව්වා ඒකෙන් ආහාර දෙන්න. මම ඔය ඥානදාමර ගහන්න ඕන ගහපම් බං. මම තමයි ලෝක ගහපම්. ඒක ඥානදාමරට ඇහිලා නෑ නෑ ගැහුවට කමන්නේ නෑ මම කොහේ දැන් කිව්වේ. එතනම තියටර් එකට ඉච්චා විනාඩි 5කින් 10කින් ගහලා ගෙනත් දුන්නා. දුන්නාට පස්සේ මම නවරත් මහත්තයා කතා කරේ හිටියා. අනේ ඒ යකා දැන් චතුරාර්ය සත්‍ය උගන්වනවා මට එතන ඉඳගෙන. අනේ සාංශ මේ ජොබ් එකෙන් නම් වැඩක් නැහැ. මට ඉපාම වෙලා තියෙන්නේ මට අයින් වෙන්න ඕන. මොකද කෝඩ් දාගෙන මේ තියටර් එකේ රින් ගගෙන මොන මගුලක් කරනවද? උඩට ගැලවිම නැතෝ කෑලිවත් ඉතුරු වෙන්නේ නැහැ. කෑල්ලක් ආවත් මං එන්නේ හෙට තමයි. මං කෝ ඒක නෙවෙයි. මට තියටර් එකට යන්න බැරිද කියලා. ප්‍රශ්න නැහැ. මං කෝ උච්චර මිනිස්සුන මට දැන දීවම් කියලා. එයා යන් කිව්වා. පස්සේ කියලා නාන හම්බුනේ ට්‍රොලිය දීලා මම ගියා. තියටර් ගිහින් වයිල්ලා බයිසක අම්මා කෙනෙක් ඩියෝඩිනම එක ඔපරේෂන් එකක්. ඉන්දියාවෙන් ජපානයෙන් යාපනයෙන් ආපු කොල්ලෝ ටිකට් නවරත් මහත්තයා උගන්වනවා. ඉතින් මං කිව්වා මට ෆොටෝ ටිකක් ඕන. අනේ මං ෆොටෝ ගම ගමකට දෙන්න කිව්වා මං කිව්වා බෑ. මගේ කැමරාවට ෆොටෝ දෙයක් කරන්න කියලා අසන්න දොස්තර නෝන කෙනෙක් හිටියා මං කිව්වා ඔය දොස්තර මහත්තයා කියන්නේ අහන්න බෑ ෆොටෝ ටිකක් ගන්න කියලා. ෆොටෝ ඇනලා මං ඉලියට ආවට පස්සේ ඔන්න වාට්ටුවට දාන්න ගියාම වාට්ටු ඉඩ නැහැ. ඇසි ගෙවන වාට්ටුවකට දාලා ඒක පරණ වාට්ටුවක්. මචස් ඕඩ් එක නෙවෙයි. ගිහිල්ලා ඉඳලා බහුවෙන්දත් ඒ හවසම මම ඥානන්ද හඳුත් ඒක. මට පුදුම හිතුණා ඒ කියන්නේ මට කවදාකවත් එහෙම පැය භාගයක් දැ හම්බ වෙන්නේත් නැහැ. ඥානන්ද හඳුන්ට හොඳටම බැනලා ඉවන්ස් කියලා මිනිස්සෙක් concept and reality පොත criticize කරලා අවුරුදු 40කට පස්සේ මට පණිඩක් කියලා තිබුණා. ඒකට answer කරන්න ඕනේ ඊගා මැගසින් එකේ ඉඳිසලා. ඒ ආටිකල් එක කියවන්න කියලා මම මට බෑ මට කියවන්න වෙලාවක් නැහැ. මේ ඊට පස්සේ ගියා ඥානන්ද හඳුන්ට concept එක ගන්න විදියක් නැහැ. මම ලියන්නම් කියලා. නන් කෙනෙක්. පස්සේ මම ස්වාමීන් වහන්සේ සාන්තබිනේ මේ වැඩක් වෙලා තියෙනවා දන්නවද? දන්නවා. මම කෝ ආසවල මේකට ආන්සර් ලියලා තියෙනවා දන්නවද? දන්නවා. ඒක පබ්ලිෂ් කරලා කමන්නේද? හා. කියලා කිව්වා. හොඳට 100 තියෙනවා හැබැයි වීක්. ඊට පස්සේ පොඩ්ඩක් ආහාර යනවයි කියලා කිව්වයි. දපහුවෙන්දත් මම ගියා. පහුවෙන්ද හෝල් ඩේ පාර්ලිමේන්තු එකේ සතිපාසල. මිනිස්ත්‍රස දෙන්නේ එකක් හම්බෙලා ආය පහට ගියාම. යන්න කිව්වා දැන් මොහොනේ තිබුණ ඉදිමුම් බහැලා. බඩට ආහාර ගන්නෑ. අර පෙග් එකකින් එළියට එනවායි. ඊට පස්සේ එතන ඉන්නෙත් නාරද මහත්තයක දෙවෙන්න. ඒ නිසා චන්දුවට chance එකක් දුන්නේ නැහැ. අත ඇත්තටම devoted මිනිස්සු මම ඌත් එක්කත් කතා කරගෙන ඉඳලා ඇවිල්ලා ඊට පහුවෙන්දත් මේ conference එකේ previous දෙකක් තිබ්බා. යන්නම් බැරි වුණා මට. එදා UN එකේ වැඩ කරන පාලිත කොහොන මහත්තයා ඇවිල්ලා පය දෙකක් කතා කරලා හිටියා. යන්න බැරිලා පහුවෙන් ඊට පහුවෙන් පාන්දර දෙකට ring වෙනවා. මම දන්නවා දැන් ඉතින් වැඩේ ඉවරයි කියලා. තුනට ring වුණා. ගත්තේ නැහැ ෆෝන් එක. හතර අමාටර ගත්තට පස්සේ සුබුතේ ආමතුරු කිව්වලු ස්වාමීන් වහන්සේ අපවත් වුණා. හප්පා ඇති කියලා හිතනවා මට. අන්තිම වෙනකම්ම හැබැයි කිව්ව දැන් නම් ආයෙසුතු මට ඕන කමක් නැත්තේ නෑ. ඒතකොට ගණ්ඩම දැන බෙල්ලවත් මෙහෙම තියාගෙන ඉන්න බෑ. මේ මේ ඔක්කොම අපි නටන නැටුම් ඔතනින් කෙලවර වෙයි. ඉතින් ඥානදාමද කියලා කියන්නේ දැනුම නැති කෙනෙක්ද, සීලෙ නැති කෙනෙක්ද, භාවනා නොකරපු කෙනෙක්ද, අපිටත් අතහිත දීපු කෙනා. ඒක දැක්කට පස්සේ හිතෙනවා කොමුණ නැටුම් කෙලි කවට සිනාදා. ඒතිෙදි වෛද්‍ය දාතර යන තියෙන අන්තිමටම ගියා. ඉතින් ඊට පස්සේ ෆියුනරල් එකේදී හතර දිනක් ගහ ගන්න මරෙන්ඩ හදනවා බොඩි එක ඕනයි කියලා. අපේ ළඟට ගෙනියන්න ඕන අපේ ළඟට ගෙනියන්න ඕන අපේ ළඟට ගෙනියන්න ඕන ඉතින් මම කොයිද හිටපු කාක්කා මම තමයි අන්තිමට තීන්දුව කරන්න ඕනේ ඊට පස්සේ මං හිතුවේ මිස්තර නිසරණට ගෙනියන්න ඒ පොඩි ආමර කෙනෙක් කව පොඩිය පෙන්නන්න එපා කිව්වා කාටවත් බෙනියන්න බෑ මම කව රෙද්දක් දෙයක් මේ මේ මේක එම්බාම් කරන තැන. බොඩිය වෙන්න නැතුව එම්බාම් කරද හැකයි. මෙතන තියපන් පැය දෙකක්. ඒකල රම්පලෙන් ගිනියන තැනක් කියලා. ඒ පැය දෙකේ මං හිටියා. මේ ජයරත්න මන්සාරයි. ඉතින් එක එක එක එක පිස්සෝ පියාටෝ මේ අරක කරන්න එපා මරුණාට පස්සේ අපිට ඕන දේ කරනවා මිසක් අය මොනවද ආයෝගෙන් අහන්න දෙයක් තියෙනවද දැන් මැරිච්ච ගයි පිස්සෝ ඉන්නකම් කරන්න කරලියට ඕනේ ගිනි ගොඩකට හරි වතුරකට හරි වාසල් කරලා දාලා තමන්ගේ වැඩක් බලාගන්න එකයි තියෙන්නේ. අද දවසේ දාහනෙට ගියා. මල ගෙදෙට්ට ගියා. බනට ගියාම. ඒ දෙකක් ගියා බද වර්ෂා කියලා බන කියලා ආවා. මේ 22 තිබ්මේ අන්තිම එක. එදා අපි පටන් අරගත්තා ඥානන් ස්වාමීගේ නිවෙන නිවීම අලුත් ඉන්ටර්ප්‍රිටේෂන් එක. ඒක යනවා ඔක්කොම මේ වෙලාවෙම ටෙලිකාස්ට් කරනවා. මික්සර් එකේ විශාල සෙනඟක් අහනවා ඒක දැන්. කරන්නේ ධම්මජීව කියලා ලොකු ආම්දු කෙනෙක් කරන්නේ. දැන් ඥානදාමතුරු නෑනේ හැම වචනේම මම ක්‍රිටිසයිස් කරනවා. මම කියනවා මෙහෙම ලොක්කා කිව්වට ඕක ඕක වෙන එකකින් එන්න පුළුවන් කියලා. ඉතින් මිනිස්සු කවුරක්ක ඥානසාංශ කියපු දෙකට උඩින් යන්නේ නැහැ. මම කරන්න කරන්න කියනවා ඥානන්ද සාත මට ටූල් එක දුන්නේ. හැබැයි ওই දේශන ඉවර වෙනකොට ඥානසාංශ ඔයිට වැඩි ඕපන් කරනවා. ඊට පස්සේ මේ පරිසම්පාද දේශනාව ඊටත් වැඩි ඕපන් කරනවා. ඒ ලයිට් එකෙන් බැලුවොත් මේ කියලා තියෙන එක එච්චර පියෝ නෑ. ඒක සුද්ධ කරන්න පුළුවන්. ඒ නිසා මෙහෙම කරමු කිව්වට පස්සේ කිසි කෙනෙක් ඉන්නේ නෑ. දැන් මම මම තමයි දැන් ඇවිල්ලා ඉන්නේ ඥාන ධම්මරට උඩින්. ඒකට මම මම කිසිම වැනවිල්ලකුත් නෑ. ගත්තා මං කියනවා මේක ස්වාමීන් වහන්සේගේ ටූල් එක මම මං ගන්නෙ. මෙතෙන්දි මේ ශාන්ති කියන වචනේ මෙන්න මෙහෙම අර්ථකථනක් දෙන්න පුළුවන්. ඉතින් ඒක ඒක මම හිතනවා මම කරන නිග්‍රහයක් නෙවෙයි. මම මේ ශාන්සි ගෝලෙක් වශයෙන් මට කියන්න අයිතිවාසිකම් කිසි කෙනෙක් ඒකට අත තියන්නේ නැහැ. ආනන්ද ශාන්සි කියපු දේ ෆයිනල් වර්ඩ් එක වෙලා නෑ මම කියන එහෙම ගන්නෑ. අපි අපි ඉවෝල්ව් වෙනවා. අපි පහවණ කරනවා. අපි පොතුත් කියවනවා. ආනන්ද ශාන්සිගේ ටූල්ස් තියෙනවා. ඒ නිසා අපි කෙලින්ම මේ ක්‍රිටිකල් ක්‍රිටිකල් එකක යන්නේ. ක්‍රිටිකල් කියන්නේ ඩිස්ට්‍රක්ටිව් ක්‍රිටිසම් එකක් නෙවෙයි. ඒකත් අපි ලොකු හෙඩ්ස් වන්නේ නැසී. ඈ ඒ බෙන්නන්නේ නැහැ. එහෙම පව් කරපු අයට දෙන්නේ නැහැ. ඒවා ඒකට හොඳට පින් කරපු අයට විතරයි ඒවා දෙන්නේ. දම්සරේ කියනවා. දම්සරේ කියනවා. ඔව්. දම්සරේකට යනවද මන් දන්නේ නැහැ. දම්සරේකට යන්නේ පස්සේ. ඒ වෙලාවෙම අහන්නේ. මික්සෙල්ලාර් කියලා වෙනම ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ඒකට ලොග් වෙලා ඉන්නවා. එතකොට ඒ කට්ටිය ලාම් කරනවා අහවල් දවසේ ඔන්න මික්සෙල්ලාර් එක පටන් ගන්නකොටම ඒ කට්ටියට ලාම් කරනවා. ඉතින් දැන් ඒක කරන හැම ඩිස්කෂන් එකක්ම මික්සෙල් ආර්ගේ මේ දවස්වල නිසර කරනවානේ යනවා චන්දරත්න හම්තුගේ රිට්‍රීට් ඒකත් මේ වෙලාවේ මික්සෙල් ආර්ගේ තියෙනවා. ඒක ලයිව් අහන්න පුළුවන්. ඇත්තටම කියනවනම් ඒකට ප්‍රශ්න දාන්නත් පුළුවන්. අපි ඒක මේ ගන්න ඒක ලිඛිතව දෙන්න පුළුවන් ප්‍රශ්නේ. හැබැයි ලයිව් අහගෙන ඉන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ ඔය නිවනේ නිවීම දේශනා පිළිබඳව යන්නේක ඒක නිකන් අලුත්ම නිකන් උණු උණු කැවුම් වෙලා ඒක ඩිස්කෂන් එකක් කියන්නේ. ඔව් ඒ කැලලක් කියවනවා ඊට පස්සේ අපි ඒක සාකච්ඡා කරනවා. චන්ද්‍රතන හමුදුර ඉන්නවා මේ මෙයා ඉන්නවා ධම්ම සුබද්ද හමුදුර ඉන්නවා. ඒගොල්ලෝ ඒ කැලල කියවනවා කියවලා ඒවල එක දවසට එක පිටුවක්වත් කියවන්නේ. ඇයි මයි කටසල වැඩිනේ මං කියවනෝනේ වැඩි. එක වචනයක් කියපු ගමන් මම පටන් අරගන්නවා. පටන් අරගෙන මම කියනවා අහවල් තනින් අහවල් තනින් ගත්තාම ඕක තව රිෆයින් කරන්න පුළුවන්. ඒකම ස්වංශම කරලා තියලා අපවත් උනේ අපිට තියෙන්නේ ඒක ඕවරෝල් කොම්ප්‍රිහෙන්සිව් බලන එක. ඒකට කාටවත් විචින කරන්න දැනේ මම ස්වාංශිංගෝලයමනේ. ඒකට ඒක ලොකු දැන් ටික ඉංග්‍රීසියෙන් යනවා අනාලේ හම්දුරෝ කරනවා මම හිතන IMS එකේ. ඒකෝද ඒකෙන් තමයි අපිට කිව්වේ කරන්න කියලා සිංහලෙන්. මේ ඒ කට්ටිය අපිට ඉස්සරහින් ඉන්නේ. අපි යන්නේ සුමාන දෙකට විතර පස්සේ පස්සේ. ඒ හම්දුරෝ එච්චරම තදබල මේ විවිධෙන් ලක්කිරීමක් කරන්නේ නැහැ. ඥාන ධාමරක වෙච්ච සේවය අනිකුත් බටහිර ඇත්තන්ට කියලා දෙනවා. මයිගේ මම කරලා තියෙන්නේ අන්තිමට අහපු බණත් එක පළවෙනි බණත් එක කම්පයා කරලා මට පේන විදිහට මේ කියවිච්ච නැති කොටස් මම එකතු කරනවා. ඉතින් මේ තාක්කල් කවුරුත් මට බැනලා නැහැ. දැන් එමුනම් අපි ප්‍රශ්න ඉවරයි කියන අදහසින් 3:42යි ඒ කියන්නේ විනාඩි 12ක් වැඩි ප්‍රාණ තියෙනවා අපි ඊට පස්සේ තියෙන්නේ 5 වෙනකන් තේ දීලා 4 වෙනකන් 4 ඉඳලා 5 වෙනකන් සක්මන ඊට පස්සේ අපි 5ට එකතු වෙනවා නැවත පරියංක භාවනාවක් සඳහා සිල් දිනාටම දිරුවන් සරණයි